ඉතින් එහිලා සරුවචන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දැනුවත් කරනවා යම් කිසි කෙනෙක් මේ විපත්ති තුන පිළිබඳව දන්නවනම් ඒ වාගේම තමන්ගේ හිතසුව අර්ථ කුසලය අර්ථ සිද්ධිය සලකනවා නම් එයත් නිතරම මේ විපත්ති වලින් වෙන් වෙලා විපත්ති පටිබාහාය කියලා ඔය පිරිත් කියනකොට එහෙම පටන් අරගන්නේ. ඒ වගේ විපත්තින් අයින් කරගෙන ජීවත් වෙනවා. එතකොට ඒ කටයුත්ත කරන චිත්තක්ෂණයත් වර්තමානයත් ඊ타ත්ම වටින චන සම්පත්තියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලැබෙන අනාගත ඵල ප්‍රයෝජනත් බොහොම විශාලයි. ඒ නිසා දන්නේ නැති ඇත්තෝ මේ විපත්ති කර අවස්ථාවල් ඒවා සාමාන්‍ය විදිහට සලකලා පුදුමාකාර අනාගතයේ දුක් විඳින කර්ම රැස් කර ගන්නවා. ඒ නිසා ඒ නොදන්නාකම නැත්නම් ඒ අපපටිපත්‍ය අවිද්‍යාව දුරු කරන්න තියෙන ක්‍රමේ තමයි මේ සුත්තමය ඥානය අහුම්කන් දීමෙන් උපේන ඥානෙ. ඉතින් සරුවචනාංශයේ සඳහා දේශනා කරපු උපදේශමාලාව තමයි මේ අපි සූත්‍ර පිටකේ කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒක ඇහුවට පස්සේ අපේ තියෙන අවිද්‍යාවෙන් භාගයක් නැත්නම් කොටහක් සුත්තමේ ඥානෙ මාර්ගයෙන් අයින් වෙනවා අපි ඒකට කියනවා සුත්තමේ අනුග්‍රහිතය කියලා අයින් කිරීම සඳහා කරන මේ සාවධානව ඇහුම්කන් දෙන ගතිය ඒ වුණත් සමහර විටක අපි ළඟ තියෙන පරණි වැරදි මත මිත්‍යා දෘෂ්ටි නිසා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නිසා සමහරලාට මේ කාරණා තේරුම් ගන්න අපහසුකමක් තියෙනවා මේකෙන් පුළුවන්ද නැත්නම් මේකෙ මෙච්චර ආනිසංශ තියනවාද අපේ කුල චාරිත්‍ර එනත අපේ හැදියාව තුළ අපි වෙනස් දේවල් නේද අගේ කරන්නේ එව්වද හොඳ මෙව්වද හොඳ කියලා තේරුම් ගන්න බැරිකම තහ තේරුම් ගන්න ඕනේ නැතිකම තදින් බලපානවා මනුස්සයර. ඉතින් ඒක මේ මිච්ඡාපටිපත්‍ය විද්‍යාව ලීසි නෑ අයින් කරනවා කියන එක. ඒ සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේව ඇහුවට ඒවා හිතේ දරාගත්තට ඒවා ක්‍රියාවත් කරන්න අපිට බැරි වෙන්නේ අපේ හිත ඇතුලේ තියෙන මේවට විරෝධයක්. මට අකමැත්තක්. මේවා පිළිබඳ භීතිකාවක්. මේවා අපත්‍ය ගතියක්, කරප්පන් එන ගතියක්. ඉතින් ඒක බොහොම අමාරුයි වළක්වා ගන්න. ඒක ඇඟෙන්න එන එකක්. ඉතින් ඒ තියෙද්දිත් දිගට ප්‍රතිපදාවක් කරන දිගට කාලසටහනක් කරන දිගට භාවනා කරනවායි කියලා කියන්නේ පුදුමාකාර වන්දනීය පූජනීය පූජනීය ජීවිතයක්. ඉතින් අපිට මේ දෙකම අවශ්‍යයි. එකක් දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ හිතසුව සලසන ක්‍රමය නැත්තම් සම්පත්‍ති කර අවස්ථාව විපත්‍ති කර අවස්ථාවෙන් බේරලා අපේ තියෙන බමුණු මත අපේ තියෙන වැරදි මිත්‍යා ප්‍රතිපatti වෙන් කර ගන්න ඕන. ඉතින් ඒක සෑහෙන නිහතමානී භාවයකින් සෑහෙන 8හත් පහත් කමකින් ඉන්න ඕන නිසා අපි නිතරම සද්ධා සම්පන්නව මේ බණ අහනවා අහලා බලනවා පුළුවන් තරම් කොහොමද අපි ඒක ජීවිතේට ලං කරගන්නේ කියලා. ඉතින් ඒ විදිහට බලනකොට බණ නාහපු සාමාන්‍ය පෘථග්ජනෙක් තුල කෙලස් මට්ටම් තුනක් නැත්නම් භූමිකා තුනක් නැත්නම් භූමි තුනක් ਸਰවචනාචි හඳුන්ලා දීලා තියෙනවා. වීතිකම භූමි, පරිඋත්තාන භූමි, ඒ වගේම අනුසය භූමි කියලා. ඒ වීතික්කම භූමියට නොදැනුවත්ව වැඩ කරොත් වීතික්කම වුනොත් නීති උල්ලංඝනය වුනොත් ඒ කෙනාට අපි ඊයේ කතා කරපු සීල විපත්තියෙන් වෙන හානිය සිද්ධ වෙනවා ඒ කෙනා තමන්ට තමන් දෙස් දී ගන්නවා මෙච්චර ලෝකේ ශාසනයක් තියේදී පිරිසුදු වැඩ පිළිවෙලක් තියේදී මම ඒ නපුරු වැඩ කරගත්තා අසත්පුරුෂ වැඩ කෙරුවා කියලා තමන්ටම තමන් දෙස් දෙන පශ්චාත්තාප වෙන කනස්සලු ජනක ජීවිතයකට ජීවිතේ පසු කාලයේදී මුහුණ දෙන්න වෙනවා. දෙක තමයි අනුන්ගෙන් බැනුම් අහනවා මේ රසකාමයේ හොයාගෙන ගිහිල්ලා කාමයේ හොයාගෙන ගිහිල්ලා කිලෝරක් නැතුව ජඩ වැඩ අපරාධ වැඩ ඡන්දපරසු වැඩ කරලා ලෝකයක් තමනුත් දෙකම අපකීර්තියටපත් කරන වැඩ ගත්තයි වැඩ කරගත්තයි කියලා ලෝකයක් දෙස් දෙනවා ඒකට කියනවා පරානුවාද බය කියලා. ඒව නැත්තම් ඒ විදිහට චාරයක් නැතුව ගත කරන ජීවිතේ නිසා රටේ පවතින නීතියට, දණ්ඩ නීතියට අහුවෙලා දණ්ඩ බය ඇති කරගන්න. එතකොට හිරේ විලංගුවේ ලගින්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් ගුටි කණ්ඩ අපහසුටපත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා මෙලෝ වශයෙන් අපි දකිනවා. ඒ වාගේම තමයි ශරුවචනාංශي සඳහන් කරන විදිහට විචිකම කෙලස් ඥාන නොතලකා අනුන්ගේ විවේකය, අනුන්ගේ සාමය, අනුන්ගේ හිතසුව නොසලකා කටයුතු කරන කෙනාට මරණින් මත්තේ දුක්ගතින් විනිපාතං අපායන් උප්පජ්ජති කියලා සීල විපත්‍ය ඇති කෙනාට සරුවචාන් සඳහන් කරලා තියෙනවා සීල විපත්‍ය හේතුවා තත්තස්ස කායස්ස බේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති. උතින් ඒ නිරේ උප්පත්ති කතාව පිළිගන්නේ කර්මේ සහ කර්මඵලය අදහන අය විතරයි අනික් කට්ටිය කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන පදනමේ මොන ජඩ ක්‍රමෙන් හරි කමන්නේ ඉන්නකම් සැප විඳලා මරණයට පස්සේ කමක් නැහැ කියන මූල ධර්මයේ ඉන්නවා. ඉතින් මේ බෞද්ධ කියන අපේ මේ කොට්ටාසියත් Hindu කියන කොට්ටාසියත් විතරයි එවැනි අපායක් ගැන එහෙම නැත්නම් තමන් කරන දෙයට එහෙම විඳවන්න වෙනවයි කියලා හිතන්නේ. අනිකෝ සියලුම ආගම් ලෝකේ තියෙනවා දෙයන්නාංශගේ මන අපේ විතරයි. දෙයන්නාංශය තමයි තීන්දුව කරන්නේ. ඒක නිසා දෙයයන් සන්තෝෂ කරන ජීවත් වෙනවා හරි කියනවා. අපේ එකේ එහෙම නැහැ. අපි සන්තෝෂ කරන අපේ අසල්වැසියත් එක්ක අසල්වැසියට අපි හානි කරන්නේ නැත්තම් අපිට අනාගතේ හානියක් නැහැ. නමුත් අපි ඇසුරු කරන සමාජයේ අසල්වැසියන්ට කිට්ටුවන්තයන්ට අපෙන් කරදරයක් බාධාවක් වෙනවනම් ඒකට කියනවා වීතික්‍රමණය කියලා. ඒකට කියනවා උල්ලංඝනය කියලා නීති උල්ලංඝනය. ඉතින් යම් කිසි කෙනෙක් ඒ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේවා විපත්ති කර දේවල් මේවා වීතික්කම කෙලස් කියලා තේරුම් අරගෙන ඉන් ගැලවීමට කටයුතු කරනවනම් එයා සතුම් මැරීමෙන් හොරකම් කිරීමෙන් කාමීත්‍යචාරයෙන් කියන මේ කායික දුෂ්චරිත වලින් වෙන්වීමට උත්සාහ කරනවා. නැත්නම් එයින් වෙන්වී ගත කිරීමට හික්මෙනවා විරමණය වෙනවා ඒවට විරමණ සීල ශික්ෂා කියලා අපි ලෝකේ සඳහන් කරනවා. ඒ වගේම වචනේ බොරුව කේලම හිස් වචන පරුස වචන කියන දේවල් වලින් හැකිතාක් වැලකී ගත කරන්න ගත උත්සාහ කරනවා. ඒකට මේ සීලය සඳහා පිරිය යුත්ත කල යුත්ත යමක් නොකර සිටීම පමණයි. අපි දන්න ශාසනය නැත්නම් අපි දන්න පින් කරන දේවල්. පින් කරනවා අර කටයුත්ත කරනවා මේ කටයුත්ත කරනවා. මොකද සියලු දේට වැඩිය අපි යමක් කරලා ලබන්න පුළුවන් සීල කුසල් වලට වැඩිය. සීල පින් වලට වැඩිය මේ සීලමය වාසයෙන් නොකලිතු නොපනත්කම් නොකර සිටීමෙන් පුදුමාකාර කුසලයක් උපදිනවයි කියලා පිළිගන්න අපේ හිත ලෑස්ති නැති නිසායි අපි අතින් වීතික්‍රමණ කෙලෙස් සිද්ධ වෙන්නේ. කොච්චරද කියනවනම් මේ පින්කම් මුවාවෙනොත් වීතික්‍රම කෙලෙස් කෙරෙන්ට ඉඳී තියෙනවා. පින්කම් කරන්න යනවායි කියලා කරන්න ගිහිල්ලත් අනුන්ගේ හිත විදවන්න ඉඩ තියෙනවා. අනුන්ගේ විවේකයට බාධා කරන්න ඉඩ තියෙනවා. අනුන්ට චිත්ත පීඩ ඇති කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක Taman සාධාරණීකරණය කරුවත් මේ මම මගේ ආගමටනේ කටයුතු කරා, පිනටනේ කටයුතු කරුවේ, කුසලෙටනේ කටයුතු කරුවේ කියලා. නමුත් අවසානයේ ඒකෙනුත් චිත්ත පීඩ ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ සීලය ගැන තැකීමක් ඇති කෙනා සීලය කියන්නේ මේකයි කියලා මේක විරමණයක් මෙතන තියෙන්නේ. වෙන්වීමක් මේකෙන් තියෙන්නේ. ඒ නිසා මේ වෙන්විලා ඉන්න බැරි කම තමයි නොහික්මිච්ච ගතිය කියලා කියන්නේ. නැහැදිච්ච කම කියලා කියන්නේ. එහෙම නැත්නම් නොපනත්කම් කියලා කියන්නේ. ඡණ්ඩ පරස ගතිය කියලා කියන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ වැලක්වීමට හික්මීමට විරමණයට මට අසවල් දෙන්නේ නැහැ කියලා එහෙම මොනම දෙයක්වත් ලෝකේ නැහැ. නැත්තේ ඥානෙ පමණයි. සූතමේ ඥානෙවත් නැහැ. ඒක නිසා අපි පිංකම් කරගන්න බෑ කියලා. කොච්චර පශ්චාත්තාප වුණත් සිල් රැකීමට කිසිම වියදමකුත් නැහැ වෙන තැනකට යන්න ඕනකමකුත් නැහැ. ඒකේ තියෙන ගැඹීරත්වයේ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ එnde ende ende ende විරමණ පැත්තට ගමන් කරනවා නම් ඒකට කියනවා සීලය අදි සීලයක් පාඩපත් කර ගැනීම නැත්නම් කුසලය අදි කුසලයක් පාඩපත් කර ගැනීම හොඳ වඩා හොඳ පාඩපත් කිරීම ඒ අතින් බලනකොට හරීම කනගාටුදායකයි ලෝක తত্ত্বය. කිසියම් කෙනෙක් එහෙම තමන්ගේ සීලය උසස් කර ගැනීම සඳහා මෙච්චර ඉද ප්‍රස්ථා තියෙද්දිත් ඒකට පෙළඹෙන්නේ නැති ගතිය දිහා බලනකොට ඒකෙන් පේන තියෙනවා මේ විපත්ති සහ සම්පatti දෙක අතර සංවේදීභාවය නැහැ. අර සීලේ කැඩීමට අද්දර තැනට වෙලා ඉඳගෙන උසස් දේවල් ගැන කතා කර කර ඉන්නවා. ඒකට අවශ්‍ය ශීලය තහවුරු කරගන්න, උසස් කරගන්න පෙළඹෙනවා අඩුයි. ඉතින් ඒක නිසා බොහෝම අනතුරුදායක එහෙම නැත්නම් කියනවා අසරණ අනාථ තත්වයකටපත් වෙනවා යම් කිසි කෙනෙකුට සීලය පිළිබඳව එnde ende උසස් තත්වයක් හිතේ විශ්වාසයක් පහළ වෙලා නැත්තම්. ඒ නිසා කෙනෙකුගේ පුද්ගලික යුතුයකමක් තියෙනවා. ඒ සීලය සකස් කරගන්න ඒකේ සමාජයේ යනතාවදී බලනකොට පින්කම් සඳහා සෙනග අවශ්‍යයි කාගෙත් පොදු සහයෝගය අවශ්‍යයි කුසීල කුසලයේ සඳහා අනුන්ගේ වෙන්වීම අවශ්‍යයි ඒක නිසා අපි හරි කැමැති සෙනගත් එක්ක ඉඳගෙන ගණ්‍යා කෙරේ බැඳීගෙන කුලයා කෙරේ බැඳීගෙන පින්කම් කරන්න කැමැති නමුත් සීලයේදී ගණ්‍යා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව එයාට කරදර නොකර පැත්තකට වෙනවා කිව්වහම ඒක තේරුම් ගන්න අපේ හිත පුදුම බයක් තියෙනවා. ඒ අපායට ගියත් කමන්නේ. ඊට විලංගු වැටුණත් කමන්නේ. අනුගේ බැනුම් ඇහුවක් කමන්නේ. තමන්ගේ හිත තමන්ට දෙත් තුන්නත් කමක් නැහැ. මේ සෙනගත් එක්ක ඉන්න තියෙන ආසාව. ගණයා කෙරේ බැඳෙන තියෙන ආසාව. කුලයා කෙරේ බැඳෙන තියෙන ආසාව. ඉතින් ඒ නිසා මේක පොදු සමාජයේට එහෙම ජන විඥාණයට බහුජනයට මේ කියන ධර්ම නොතේරීමට හේතුව මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. පටලවාගෙන තියෙන්නේ මේක. පින්කම් කරන්න පෙළඹුණාට සීල කුසල ආදී ඒ ශික්ෂා වලට පෙළඹෙන අඩුයි. ඒක ඉතින් ඒක මේ කාගවත් පුද්ගලික දෝෂයක් නෙමෙයි මේ ලෝකේ හැදිලා තියෙන කර්ම චක්‍රය දුවන්නයි. ධර්ම චක්‍රයේ දිහාට හැරෙනවයි කියනවනම් ඒක ගඟක් ඉහළට පීනනවා වගේ වැඩක්. ගඟ දිගේ ඉහළට යන්න හදනවා වගේ වැඩක්. ඒක සර්වචනන්සේ සඳහන් කරන්නේ පටිශෝතගාමි කියලා. ඒ පටිශෝතගාමි පළවෙනි පියවර තමයි මේ සීල විසුද් සීල සමම්පම්පatti සහ සීල විපatti තේරුම් ගැනීම. ඒතකොට සීල විපatti අපි තේරුම් ගන්නේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය නැත්නම් වචනේ සිදුන අකුසල කර්ම මේක කවදාවත් වසන් ගන්න බෑ. සතෙක් මරණ එක කොහොමඩක්වත් වළක්වන්න බෑ. ආ ඒ මැරෙන සතා දන්නවා මම මැරුණද මැරුවද කියලා. ඒක මිනිස්සෙක් වෙන්න ඕනේ නෑ නීතිපති වෙන්න ඕනේ නෑ වග්‍රවිංශකාරයන් වෙන්න ඕනේ නෑ ඕන කෙනෙක් තීන්දුව කරනවා. ඒ මරණ මනුස්සයටත් තේරෙනවා. ඒ සතාගේ මේ වැඩේට ඡන්දයක් නැහැ. ඒ සතාට මේ වැඩේට ඒ සතාගෙන් කිසිම කැමැත්තක් නැතුව මම මගේ ඔලොමලකමට කරන බව. හොරකමක් කරන කොටත් අනිවාර්යයෙන්ම සතු වස්තුවක්. ඒක වළක්වන්න බෑ. ගන්න කෙනත් හොත් දන්නවා මේක මට අයිති නැහැ කියලා. ඒක අහිමි වෙච්ච එකනත් ඒ වෙලාවෙම හෝ පස්සේ පශ්චාත්තාප. කාමීත්‍යචාරයේත් හොඳටම දන්නවා. අන්සතු කාමවස්තු කියලා. ඒ කියන්නේ තමයි බොරුව කියලා මිහිස් වචනයත් සමාජ ධර්ම මට කියන නිසා ආචාර ධර්ම කියලා මට සඳහන් කරනවා. තව කෙනෙක් දන්නවා. ඉතින් ඒ මට්ටමේවත් වළක්වන්න බැරි නම් ඒක වැද්දෙක් ඒක තීරිසනෙක් ඒක වල්සතෙක් භූතෙක් යක්ෂෙක් ප්‍රේතෙක් මැරෙන්න ඕනේ නැහැ. මෙලොවදී මේමයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට එවැනි ශිෂ්ටාචාර ගතියක් නැත්නම් අශික්ෂිත අශීලාචාර ම්ලේච්ඡ කියන වචන සරුවචනසේ පාවිච්චි කරනවා. ඉතින් අපි දන්නවා එහෙම කාට හරි දොස් කියලා බනින්න පුළුවන් වුණාට ශිල්පදයක් රැගෙන ජීවත් වෙනවා කියන කොච්චර අමාරුද කියලා. ඒක කොහොමඩක්වත් පුංචි වැඩක් නෙමෙයි. නමුත් ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරන්න ගත්තොත් ඉතින් ඊට පස්සේ සීල විපත්තියට වැටෙනවා. අහන්න දෙයක් නැහැ ඒකේ. ඉතින් ඒ නිසා අපාගාමි වෙනවා. යම් කිසි කෙනෙක්ගේ සීල සම්පත්‍ය තේරුම් අරගෙන ඒ හතුම් මැරීමෙන් මං හිතාමතාම විරමණය වෙනවා. හොරකම් කිරීමෙන් කාමීත්‍යාචාරයෙන් බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරස වචනෙන් වෙන් වෙනවා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක කුසලතාවයක් විදිහට පෙන්වන්නේ එහෙම නැත්නම් ශික්ෂාව පටන් ගත්ත තැන ඉඳලා යම් කිසි කෙනෙකුට ඉස්සර සතුම් මරබර ඉඳලා නොමර ඉන්න තැනකට ගියා නම් ඉස්සරාන් සතු දෙය තමන් සාර්ථක කරගන්න තියෙන ඉඳන්දී එවැනි දේ නොකරන තැනට ගියා නම් කාමීත්‍යචාරයෙන් වෙන් වුණා නම් බොරුවෙන් කේලමෙන් හිස් වචන කීමෙන් අයින් වුණා නම් සම්පප්පලාපලේ බුදුරජාණන් සඳහන් කර තිනවා න ඒ සීලක පිළිපෙකනට න චේතනාකරණීය සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනාකරණීය අවිප්පටිසාරෝමේ uppajjatuti සීලයට ගියාට පස්සේ දුස්සීලව හිටපු කෙනෙක් සීලයට ආවට පස්සේ එයා යදින්න ඕන කමක් නැහැ ප්‍රාර්ථනා කරන්න ඕන එකක් නැහැ චේතනා පහල කරන්න ඕනේ අනේ මගේ හිත විපිලිසර නොවේවා කියලා සීලයෙන් ලැබෙන ආනිසංසය තමයි සීල සම්ප සීලවන්තස්ස භික්කවේ සීල සම්පන්නස්ස ඒ අවිප්පටිසාරෝ විපිලිසර නැතිකම ධම්මතායේසා ඒක ධර්මතාවයක් එසා යම් කෙනෙක් සීල වෙන්දලා සීලයකට ගියා නම් එයාට හම්බ වෙන වැටහෙන කාරණාව. ඒකට කියන්නේ පච්චුපට්ඨානය කියලා. තමන්ට වැටහෙන කාරණාව තමයි දුස්සීලව ඉඳලා සීලයකට ගියාට පස්සේ හිත විපිලිසර වෙන්නේ අන්‍ය විහිිත වෙන්නේ හිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. එයා දන්නවා මං ඉස්සර මෙතන හිටියා. දැන් ඒ විපිලිසර නැති තැනට ආවා කියන එක සීලය මෙනෙහි කරන ඕනම කෙනෙකුට දිඨ ධම්ම වශයෙන් ලැබෙන දෙයක්. ඒක නිසා භාවනා පරියන්කට යන හැම කෙනෙකුටම මතක් කරලා තියෙනවා තමන්ගේ සීලය මෙනෙහි කරන්න කියලා. අපි මේ සීලය රකින්නේ ලාභයකට සත්කාරයකට සම්මානයකට සීලෝකයට නෙවෙයි. අපි සීලය රකින්නේ බහු ජනතාව සිල් රකින්න නිසා නෙවෙයි. බහු ජනතාව අනිත් පැත්තට යද්දී ලෝකයා ලාභ සත්කාර සම්මාන සීලෝක සඳහා ජඩ වැඩ කරද්දී වංචනික වැඩ කරද්දී ඡාණ්ඩපරස වැඩ කරද්දී අපි සීලක පිළිටනවා. ඒ නිසා ඒ සීලය මෙනෙහි කිරීමම විපිලිසරකම අන්‍ය විහිිත භාවය හිතේ වික්ෂිප්ත භාවේ නැති කරනවා. ඒකේ බෞද්ධයන්ට කියලා වෙන් කරපු දෙයක්වත් කාන්තා පක්ෂයට හෝ පීරුත පක්ෂයට විතරයි කියලා හෝ පැවිද්දන්ට විතරයි කියලා දෙයක් නැහැ. ඕනම කෙනෙක් සීලයක පිළිපිටපු ගමන් යාට සීලවතෝ භික්කවේ සීල සම්පන්නතන චේතනාකරණියෝ අවිප්පටිසාරෝමේ uppajjati uti ධම්මතායේ සාභික්කවේ සීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ ඉතින් කවුරු හරි දන්නේ නැත්නම් මේ විතේ විපිලිසර බව නැතිවීම තඳහයි සිල් රකින්නේ කියලා ඒගොල්ලෝ හිතන මේ සුදු රෙද්දක් ඇඳීමයි සිල් රකීම කියන්නේ බාපණයක් දැමීමයි සිල් රැකීම කියන්නේ. භෝගහක් යට ඉඳගෙන ඉන්න එකයි සිල් රැකීම කියලා කියන්නේ කියලා මේ බාහිර ලකුණු අල්ලාගෙන ඒවෙන් ඩොඩාක් සැක ඇති කරගන්න. ඔව් සිල්වන්තයාට තේරෙන දේ තමයි ඉස්සර තිබුණ විදිහට හිත සැලෙන ගතිය නෑ පිටියක් මැද පත්තු කරව පහන් දැල්ල වගේ සැලෙන්නේ නෑ. හරියට මේ පහන් දැල්ලට චිමිනියක් දැම්මා වගේ කෙලින්ම හිත ඉස්සරහට කෙලින්පත් වෙන්න පටන් අර ගන්නවා. මෙන්න මේක හුඟ දෙනෙක් Taman වශයෙන් අත්දකලා නෙවෙයි මේ සීලය කියන ಪದේ තේරුම් ගන්න තියෙන ඉතින් ඒ කෙනාට කොච්චර කියලා දුන්නත් සීල්පදේ සීමාව මේකයි මෙන්න මේකයි රැකෙන්න ඕනේ. මෙන්න මේකෙන් තමයි වැටහෙන්නේ සීලයක් තමයි ළඟ පිහිටියත් නැද්ද කියලා. අර අත්විඳින දේ, අත්දකින්න දේ ගරු කරන්නේ නැතුව සීලේ මේ බාහිර රෙද්දේ පාටට ඇඳගෙන ඉන්න විදිහට ඉන්න තැනේ හැටියට හොයන්න ගන්න කෙනාට කොච්චර කිරුවත් ඒක විස්තර කරලා දෙන්නත් බෑ ඉවරෙකුත් නැහැ. ඒ කට්ටියගේ සීලයට බුදුහාමුදුරෝ කියන්නේ සීලබ්බත පරාමාස කියලා. මේ සීලය අල්ලාගෙන තියෙන වැරදි තාලෙට. සීලය හරියට අල්ලවෙකන සීල වෘත නෙවෙයි රකින්නේ තිබිච්ච විපිලිසරකම නැතිවීම සඳහා අනුන්ට සතුම් මැරීමෙන් හොරකම් කිරීමෙන් කාම මිත්‍යාචාරයෙන් බොරුවෙන් කිරීමෙන් හිසචෙන පරිසල ගත කරලා තමයි පුළුවන් තරම් හිත එකතෙන් කරන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට මෙතන මේ පෙන්වන්න දන්නේ සීල විපත්‍ය චිත්ත විපත්‍ය නැත්නම් සීල සම්පදා විචිත්ත සම්පදා දෙක අතර සම්බන්ධතාවය සීල් රකින්න එක්කනාට සීලවන්තයාට චිත්ත සම්පදාව ඉබේම ලැබෙනවා. හිත සැලෙන්නේ නැහැ. හිත සැලෙන එක අඩු වෙනවා. ඉතින් ඒ කෙනාට ඒ වැටහෙන දේ මට ඉස්තර බොහොම සැලෙන කම්පිත, චංචල, දෝමනස සහගත, පශ්චාත්තාප හිතක් තිබුණේ මං ගැනම. මං නමුත් ඒ වුණත් මම ත්‍රිවිධ රත්නයේ සිහිපත් කරගෙන ගුරු හිට වැඩි හිටියන් සිහිපත් කරන සීලය කරකන මට දැන් තිබුණේ බය නැති වෙනවා කියලා. ඒ හම්බෙච්ච ගතිය සල්ලියට ගන්න බැරි නිසා එයා අනිවාර්යයෙන්ම හිතනවා මේක මේ මේ පිම්ම මට පැන ගන්න පුළුවන් වුණා නම් මේ ජීවිතේ මේ විසුද්ධිය සීල විසුද්ධිය මට ගන්න පුළුවන් නම් ඒ සීල විසුද්ධියට හම්බෙච්ච අඩුම ලංසුව හිත විපිලිසර වෙන්නේ නැති ගතිය තවදුරටත් දියුණු කරන්න බැරිද කියලා කල්පනා කරනවා නම් එයා සීල සම්පදාවේ ඉඳලා ditthi චිත්ත සම්පදාවට යන්න හදනවා. ඉතින් සා චිත්ත සම්පදාවට යන්න ඉස්සලා සීලයෙන්ම චිත්ත සම්පදාවේ යම් ಗುಣ විශේෂයක් එයාට අත්දකින්න පුළුවන්. එහෙම නොවුනොත් සීලය පිළිබඳව තාම විපත්ති කර සත්වක ඉන්නවනම් වැලකිලා නැහැ විරමණයක් වෙලා නැහැ තාමත් පළපුරුදු විදියට සතුම් මරමින් හොරකම් කරමින් ආදී කටයුතු කරනවා නම් හිත නිතරම විතික්‍රමණේ වෙනවා නම් එයා දැනගත්තත් නොදැනගත්තත් බෞද්ධ වුණත් නැති වුණත් එයාගේ චිත්ත විපත්‍යක් සිද්ධ වෙනවා ඒ චිත්ත විපත්‍ය සීල විපත්තියට වැඩිය අසත්පුරුෂයාට පේන්නේ හොඳයි කියලා මොකද චිත්ත විපත්තිය කාටවත් පේන්නේ නැහැ. චිත්ත විපත්තිය Tamanට විතරයි පේන්නේ. ශීල විපත්තිය අනිවාර්යයෙන්ම තව එක ප්‍රාණියෙකුට හරි දැනෙනවා. ඒක ආචාර ධර්මයක්. ඒක සමාජ ධර්මයක්. චිත්ත විපත්තිය කාටවත් දැනෙන්නේ නැහැ. ඒක නිසා දේශපාලනඥයෝ කතා කරතොත් කතා කරන්නේ සීල විපත්‍ය හෝ සීල සම්පත්‍ය ගැන විතරයි. මොකද ඒගොල්ලන්ට සමාජයේ අම්මට්ටමට ගත්තාම ඇති. ඒගොල්ලන්ට එක එක කරන් නිවන් දකින්න එක දේශපාලන ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒ වගේම සදාචාරවාදියත් පිටිස සිල්වන්තව ගත කරන එක පිළිබඳව උසස් කළ සලකන එක හොඳ දෙයක්. නමුත් ඒගොල්ලෝක නිෂ්ඨාවක් වශයෙන් සලකනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මිනිස්සුන්ට සීල සම්පන්න වෙන්න පුළුවන්, ශිෂ්ට සම්පන්න වෙන්න පුළුවන්, මහත්ම ගතිය ඇති කරන්න පුළුවන්. සભ્યත්වගතක වෙන්න පුළුවන්. නමුත් එයාගේ හිත ඇතුලේ තාමත් මේ අද දවසේ අපි ඉස්සරහින් තියාගත්ත විදිහට එයාට ඒකච්චු අභිජ්ජාලු හෝති දැඩි ලෝභය හිත ඇතුලේ තාම තියෙන්න පුළුවන්. ළඟා කරගත්තේ නැති දේවල් ලබා ගැනීම සඳහා තව කෙනෙක් මරලා හෝ ඒක ලබා ගැනීමේ ආශා ස්වરૂපය අවිද්‍යාව හිතේ තියෙන පුළුවන් නැත්නම් ඒ ව්‍යාපාදය ව්‍යාපන්න චිත්තෝ හෝති. ද්වේෂක්ති එන්න පුළුවන්. මේ මට ලැබිච්ච දේ හොඳ නෑ. මේක මම වෙනස් කරන්න ඕනේ කියලා. නොලැබිච්ච දේවල් පිළිබඳ දැඩි ආශාවත් ලැබිච්ච දේවල් හොඳ නැති නිසා ඒවා වනස්සණ්ඩ වනස්සිතවිලිත් හිතේ පහළ වෙන්න පුළුවන්. හැබැයි තාම ඒවා වීතික්‍රමණය වෙලා නෑ. ඒවට කියනවා පරිඋත්ථාන භූමිය කියලා. හිතේ නැගලා තියෙනවා. ඉතින් ඒකේනා කරන කියන හිතන හැම ක්‍රියාවකම එයාගේ තියෙන දැඩි ආශාව සහ ඒ द्वේෂය ඒ නැත්නම් නුරුස්නා ගතිය හැරෙනකොට කියයි. කරන හැම වැඩකම ඒක තියෙනවා. ඒ ඇඟ ඇතුලේ තියෙන මේ පරිඋත්ථාන ගතිය ඒකේ ක්‍රියා හඳා සාහරහ පේනවා. ඉතින් අපි සමාජයේ ජීවත් වෙනකොට දැඩි ආශාව තිබුණාට ප්‍රසිද්ධ කරන්නේ නැතුව තියෙන බව පෙන්වන්න නැතුව තපසෙක් වාගේ භාවනා කරන කෙනෙක් වගේ ඉන්නවා. දැඩි තරහක් තියෙනවා. බොහෝම ආදරෙන් සිප වැළඳ ගන්නවා. ඉතින් මේ කටයුත්ත දිගට යනකොට ලෝකයාට පේන්නේ මේ මනුස්සයා මේ බත්තට කවුන් දෙයියෝ දනී කිව්වා වගේ මනුස්සයා මේ හැසිරෙන්න දෙඩි ආශාවකින් මනුස්සයා හැසිරෙන්න දෙඩි ද්වේෂයකින් කියලා ලෝකේ සාමාන්‍ය සමාජ ජීවිතේ නොදැනෙන්න ඉඩ තියෙනවා ඒකයි අපිට මේ මෙහෙමත් ඔලූසගෙන ඉන්න පුළුවන් වෙන්නේ නමුත් සරුවචන් ආංශ ඉදිරිපිට ඒ දේ කරන්න බෑ භාවනා කරන යෝගාවචරයන්ට එහෙම කරන්න බෑ. භාවනා කරන යෝගාවචරය තේරුම් ගන්න හදනවා මම දැන් ආයාසයෙන් ඒ පරිඋත්තම වීතික්කම කෙලස් නැති කරගන්න මම සීලයක පිළිట్లా දැඩි උත්සාහයක් ගන්නවා. එන්න එන්න ප්‍රතිතද කර ගන්නවා. නමුත් ඒතියෙදි මගේ හිතේ දැඩි ආසාව සහ දැඩි ද්වේෂය මතුවෙනවා. මේ මතුවෙන එක යටපත් කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ. අපි ඒක දැනගෙන නිෂ්ඨාවටම සුව කරන්න පුළුවන් ක්‍රමයක්. සරුවචන්සේ පහළ වෙන්න ඉස්සලා කවුරක්වත් මේ හිතුවේවත් නැහැ. කවුරක්වත් හිතුවේ නැහැ මේ හිතට නැගෙන ද්වේෂයක් හිතට නැගෙන තණ්හාවක් දුරු කරන්න පුළුවන් වෙයි කියලා. ඒකමයි අනික් ආගම් ඒක සරුවචන ඒක ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ තීන්දුවක්. ඒක බ්‍රහ්මයාගේ තීන්දුවක්. ඒක අල්ලාහ්ගේ තීන්දුවක්. අපිට කරන්න දෙයක් නැහැ හිතට ඒ විදිහට ව්‍යාපාද ද්වේෂ ආසාවල් නුරුස්නා ගති පහළ වෙනවා කියලා ඒගොල්ල මේ මාත්‍රකාවට බේත් හොයන්න ගියේ නෑ. නමුත් සරුවචනංශේ විනෝට ඒක විස්තර කරලා එළියට අරගෙන ඒක පෙන්නලා දුන්නා. උඹේ ඔය කායික ක්‍රියා වාචසික ක්‍රියා දුෂ්ට වීම නිසා සීල විපත්‍ය නිසාම තමයි මේ චිත්ත විපත්‍ය ඇති වෙලා තියෙන නිසා ඔබ සීල විපත්‍යෙන් අයින් වෙන්න අයින් වෙන්න හික්මෙන්න හික්මෙන්න සදාචාර සම්පන්න වෙන්න වෙන්න හිතේ ඒ සැලෙන ගති වෙනුවට හිතේ නිශ්චල ගති ඒකට කියනවා ඒකෝදි භාව. එහෙම නැත්නම් ඒකග්ගතා. ඊට අමතරව පොදු සමාජයට ඇවිල්ලා තියෙන වචන තමයි සමාධිය. නැත්නම් සමතය. ඉතින් ඒකග්ගතාවයක් ඒකෝදි භාවයක් සමතයක් සමාධියක් නැති හිත අපි කියනවා අවිද්‍යා දෝමනසෙන් පීඩිත ආබාධිත එහෙම නැත්නම් ආසාදිත හිතක් කියලා. මේක සමහරු මේක දකින්න කැමති නැහැ. මයි ළඟ මෙහෙම තරහක් තියෙනවා, මයි ළඟ මෙහෙම ආශාවක් තියෙනවා කියලා දැකීමත් අකුසලයක් කියලා හිතන තරම් සදාචාරවාදී සමහරු. නමුත් ਸਰවචන්හන්සේ සඳහන් කරේ උඹ දැක්කේ නැත්තම් මේක උඹ දන්නේ නැත්තම් මේක දාකත් මේක දුරු කරන්න බෑ. ඒක සම්බාසෝ සූත්‍රයේ සඳහන් කරනවා ජානතෝ භික්කවේ පස්සතෝ ආශවාණං khයං වදාමින අජානතෝන අපස්සතෝ. මගේ මේ ක්‍රියාව හරහා මගේ මේ වචනය හරහා මගේ මේ හිතවිල්ල හරහා ඉස්මතු වෙන්නේ අවිද්‍යාවද දැඩි ලෝභයක් නැත්නම් යමක් ඉෂ්ට කර ගැනීම සඳහා කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල මාරුව බල බලා දියට කැරකිල්ල සූර්ය උදා වෙන තුරු පිණි බෑවිල්ල මේක තමයි අපි උදේ ඉඳලා හැන්දනකම් කරන්නේ නමුත් මේ හැම එකක් යටම චිත්ත නියාමයක් වැඩ කරනවා අපි මේ දඟලන දැඟලිල්ලේ හැම පිලාම පිටිපස්සේ තියෙනවා අසන්තුෂ්ඨ ආශාවක් ඒ ආශාව ඉෂ්ට කර ගැනීම සඳහා වැඩ කරනකොට භාවනා භාෂාවෙන් කියන්නේ දැඩි ලෝභයකින් මෙහෙවන ලදුව මේ කටයුත්ත සඳහා දිවා රාත්‍රී දෙකේ මහන්සි ඒ වගේම අපිව කුප්පන ක්‍රියාවත් කරන ශක්තියක් තමයි දැඩි ද්වේෂය. දැඩි ද්වේෂය ආපුවමත් අපිට 이르දි බල ප්‍රාතිහාර්ය පහළ වෙනවා. ඕන කෙනෙකුට වනස්සිතවිල්ලක් ඇවිල්ලා යා වනසන්න ඕන වුණොත් ඝන දෙවිනු ඕන කියන එක නොමිලේ ගන්න පුළුවන්. ඒ නිසා අපි දවසින් සිට ක්‍රියාත්මක වෙන හැම කායික ක්‍රියාවක් පිටිපස්සෙම වාචසික මානසික හැම සිද්ධියක් පිටිපස්සෙම ඔය අභිජ්ජා ව්‍යාපාද කියන දෙකෙන් හොල්මන් කිරීමක් කරනවා. ඉතින් කවුරු හරි හිතනවා නම් ඒක දානේ දීලා බේරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් සිල් රැකලා බේරන්න පුළුවන් වෙයි කියලා ඒක ඉතින් পায়බර වායට පිටිකරහරා බෙහෙත් පිටිකරහරා හයා බෙහෙත් බඳින්නාසේ. ඒ නිසා වීතික්කම කෙලස් කියන රෝගයට සීල ප්‍රතිපදාව ගැලපෙනවා. එතකොට ඒක සනීප කරන්න පුළුවන්. නමුත් මේ සීල කියන බේතෙන් පරිඋත් ทาน කෙලස් වලට පරිඋත් ทาน කෙලස් කියන රෝගෙට බෙහෙත් නැහැ. ඒක නිසා පරිඋත් ทาน කෙලස් දැනගන්න අහුම්කම් දෙන්න. බුදුබණට අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා දැනගන්න ඕනේ සීලය අයින් කරන එකත් විශාල දෙයක්. ඒක නිකන් බුල්ඩෝසර් එකකින් බැකෝ එකකින් අයින් කරන තරම් බරක්. ඊට පස්සේ සවලෙන් අයින් කරන තරම කෙලස් වර්ගයක් තියෙනවා. ඒක බුල්ඩෝසරෙන් ගන්න බෑ. බුල්ඩෝසරෙන් අයින් කරාට පස්සේ සවලක් උදලක් අරන් ගිහලා ආයේ ඒ ටික අයින් කරන්න ඕන. අන්න ඒ ටික දැන ගැනීම සඳහා ඉදිරිපත් වෙන කෙනා හුඟාක් අර සීලේ රකින්න කෙනාටත් වැඩිය ඊටාම සූක්ෂම වෙන්න, ඊටාම ප්‍රණීත වෙන්න ඕනේ. ඒක පිළිබඳව හදාරන්න ඕනේ. ඒ හැදෑරීම ස්වයං හැදෑරීමක් නිසා ඒ සීලයට තරමටවත් මේක බාහිරෙන් ගන්න බෑ තමන්ගෙම හිත දිහා මධ්‍යස්තව බලලා ගාක් වෙලාවට තව කෙනෙක් එක්කට සාකච්ඡා කරලා තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මම මේ ක්‍රියාත්මක වෙන කායික ක්‍රියාව වාචසික ක්‍රියාව මනස ඇතුලෙන් අවිශ්ලා ඇවිල්ලා තියෙන්නේ මොන න්‍යාය පත්‍රෙන්ද කියලා අනිවාර්යයෙන්ම මේ දෙකට දාන්න පුළුවන් අ비ජ්ජා ව්‍යාපාද කියන දෙකට ඉතින් ඒක ඉස්සලා ඉස්සලා මානසික උපදේශකෙක් හෝ එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් හෝ නැත්නම් සත්පුරුෂෙක් ඉදිරිපිටදී සාකච්ඡා කිරීමෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. නමුත් එහෙම නැති වුණත් තමාටම මේක රූපලාවන්‍ය කරන කෙනෙක් ළඟ නැති වුණාට කණ්ණාඩියකින් බලලා තමන්ගේ මූණ තමන්ටම හදා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න ඒ වගේ තමන්ටම මේක බේරුම් ගන්න පුළුවන් චෛතසිකයක් මේ හිතේ තියෙන ওই අවිජ්ජා දෝමනස්ස වගේමයි ඒකත් අවිද්‍යාව ව්‍යාපාදේ වගේම ඒකට සතිය කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. හැම කෙනෙකුගේම හිතේ ප්‍රකටව ප්‍රබලව පරිඋත්ථාන මට්ටමින් දැඩි ලෝභය සහ දැඩි ආශාව තියෙන්න පුළුවන්. ඒක නාස්ලනුවත් දා මීහරකට දාගත්තාම අදින අදිටට යනවා වගේ අපි සාමාන්‍ය භාවනා නොකරන හැම වෙලාවෙම හිත එක්ක ද්වේෂයෙන් වැඩ කරන්නේ එක්ක ආසාවෙන් වැඩ කරන්නේ නාස්රණුවක් දාගත්ත මීහරකෙක් වගේ. නමුත් මේ ක්‍රියාවත් නැති මෙච්චර දාන්නේ නැති මෙච්චර ප්‍රසිද්ධ නැති චෛතසිකයක් තියෙනවා. අර දෙක වගේමයි උප්පත්තියම ලැබිලා තියෙනවා කිසිම කෙනෙකුට අඩුවක් නැතුව සතිය කියලා ඒකට සමහර තැන්වලදී සරුවචනාංශේ අප්‍රමාදී කියලා සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඒ Taman ක්‍රියාත්මක කරනකොට ක්‍රියාව වෙද්දිම මධ්‍යස්ථ හිතකින් බලාන හිටියොත් බොහෝ වෙලා බලාන ඉනකොට සුළු වෙලාවකින් නම් ගන්න අමාරුයි බොහෝ වෙලා බලාන ඉනකොට මේ මේ හරකා යන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා Tamanඩම දැනගන්න පුළුවන්. අන්නේ චෛතසිකයේ තමයි අපට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ හැරමිටියක් වෙන්නේ ඒ චෛතසික අපි හදා ගන්නකම් ඇත්තටම බාහිර කල්යාණ මිත්‍රෙක් අපි කිට්ටු කරගන්න. ඇත්තටම මේ සත්පුරුෂයෙක් කිට්ටු කරගෙන එයාට කියන්න නැත්නම් එයාට අවස්ථාවක් ලැබලා දෙනවා මට මෙන්න මෙහෙම දේවල් වෙනවා මම මේ මේ වගේ මෙහෙවීම් වලට යනවා ඔබතුමා නැත්නම් ඔබතුමිය මේ ගැන මොකද හිතන්නේ කියලා. ඉතින් ඒකට ලොකු පාවාදීමක් කරන්න ඕන. ඒක අපි අම්මට අපටවත් කරන්නේ ඒ ඒ කල්යාණ මිත්‍ර කොහෙන් එනවද මොන જાතියෙන් එනවද කියලා අපි දන්නෙත් නැහැ. ඒ නිසා ඒක සඳහා නැමිති නැමිච්ච ගතිය යටහත් පහත් ගතිය සූදානම් ගතිය ආධ්‍යාත්මික දෙයක්. ඒක කාටවත් බලපන්න බෑ. මේ කාටවත් පටවන්නත් බෑ. මේක විය යුතුයි කියලා දෙකුත් නැහැ. ඒක නොවි ඉන්න ජනතාව තමයි ඔලොමොල જાතිය කියලා කියන්නේ. හිතුවක්කාර જાතිකේ කටපාඩම් කරපු අය. කිසිම කෙනෙකුගෙන් අහන්න මොනවත් නැහැ. ඔහේ වල්මි හරකෙක් වගේ වැඩ කරගෙන යනවා. ඒ හොඳත් වැඩත් කරනවා නරක වැඩත් කරනවා. නමුත් යෝගාවචරය කියලා කියන්නේ මේ චිත්ත විපත්‍ය තේරුම් ගත්ත කෙනා උත්සාහ කරනවා මේ හිතට ආපු අවිද්‍යාව හිතට ආපු මේ ව්‍යාපාදය අ හේතු අප්‍රත්‍යයෙන් පහළ වුණා නෙවෙයි ඒවා ආහාර නොදී පොහොර නොදී නිකන් ආපුවා නෙවෙයි ආහාර දීලා පොහොර දීලා තියෙන්නේ මේ ආහාර දෙන්නේ තමන්මයි පොහොර දෙන්නේ තමන්මයි ඒක නිසා මම මේක අල්ලගත්තොත් ඒක ඉතාමත්ම තිත්ත බේතක් බොන්නා වගේ හැබැයි බිව්වොත් ಗುಣයි ඒ නිසා මේ තිත්ත බේත සඳහා එළඹ පෙළඹ වාසය කිරීමට කියන චිත්ත භාවනා කියලා සමත භාවනා කියලා එහෙම නැත්නම් මේ සමාධි භාවනා කියලා කියනවා. ඉතින් ඒක ටිකක් බරපතලයි. අර සීලයට වැඩිය හගේ බරපතල. නමුත් සීලෙන් තමයි ওই කියන ඉස්ලාම ඇති වෙන අවිපටිසාරතාවය හරහා මේක තවත් දියුණු කිරීමක් තමයි සමත භාවනා කියලා කියන්නේ. එහෙම නැත්නම් සමාධි භාවනා කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා අමුතු ප්‍රතිවාප ඉල්ලනවා. ශීල විසුද්ධියට එහා ගිහිල්ලා අපි යම් වෙලාවක මේ ඒකෝදි භාවයේ ඒකාග්‍ර භාවය සමාධිය සමථය ඉල්ලනවා නම් අපිට අපේ gedara dor පරිසරය වෙනස් කරලා අරණ්‍ය පරිසරයක් රුක්ක මූල පරිසරයක් ශූන්‍යාගාර පරිසරයක් යන්න වෙන එක හරියට අද්භේත් වලින් බේත් කරන්න බැන්නම් අපි ඉස්පිතාලට යන්න වෙනවා අත්බේත් කරන ගමන් gedare ඉඳගෙන ওই වනාවුස දොලින් කරගෙන යන්න පුළුවන්. දැන් එහෙම බෑ. දැන් මේ ලෙඩේ මේ මට්ටමට යනකොට ලෙඩා ඉස්පිතාලට දාන්න වෙනවා. එතකොට gedara දොර ඉඳගෙන පුරුදු තාලේ න්යායොත් එක්ක ඉඳගෙන කරන්න බෑ. ඒ වෙනුවට නර්ස්ලා ඉන්නවා, ඇටෙන්ඩන්ට්ලා ඉන්නවා, දොස්තරලා ඉන්නවා. ඒගොල්ල වැඩේ බලා ගන්න. ඉතින් ඒ තරමට ගියාට පස්සේ gedara ඉඳගෙන කරන්න බෑ. ආන් ඒ නිසා මේ සමත භාවනා නැත්තම් මේ චිත්ත සම්පදාව හෝ විපත්‍ය කියන එක තේරුම් ගත්ත කෙනාට තේරෙනවා ඒ සඳහා හදලා තියෙන ස්පිරිතාල වලට තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. ඒ වෙයි ඒ සඳහා ඒ ඒ සීල විසුද්ධිය කරලා බේරන්න බෑ. තවදුරටත් යාට ඉදිරිපත් වෙන්න ඕන, ඉදිරියට යන්න ඕන, සියුම් සූක්ෂම විදිහට මේ කෙලෙස් අයින් කරන්න පුළුවන්, විපත්‍ය අයින් කරනවා. භාවනා මධ්‍යස්ථානකට යන්න. ඒ භාවනා මධ්‍යස්ථාන තමයි යෝග අරණ්‍යගත වෙනවා, රුක්ක මූලගත වෙනවා, ශූන්‍යාකාරගත වෙනවා කියලා කියන්නේ. ඒක ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ බුදුහන්සේගෙන සල්ලක්ෂය කියලා. ශල්්‍ය අක්ෂි වෛද්‍යවරයෙක්. බුදුන්සේ ඇහි තියෙන සුද කපන අක්ෂි වෛද්‍යවරයෙක් උන්වහන්සේ ඉසල කියලා දෙනවා. මේ මේ දේවල් දැනගන්න ඕනේ චිත්ත විසුද්ධිය කියලා එක්කුත් තියෙනවා චිත්ත සම්පදා කියලා එක්කුත් තියෙනවා චිත්ත විපatti කියලා එක්කුත් තියෙනවා ඒ චිත්ත විපatti ගැන දැනගන්නවා උඹලා උඹලටම කියලා දුන්නා පස්සේ කැමති කෙනෙක් වාට්ටුවට වරෙලා. කැමති කෙනෙක් ආවට පස්සේ දැන් උඹල තුර තියෙනවා තක తీරුකක්. වරදව වටහා ගැනීම. බමුණු මත මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. ඒ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නැතිකරන්න ඇහි සුද කපන්න. එහෙම නැත්නම් ඒ කැටරක් තියෙන මනුස්සයර සුද තියෙන මිනිහට එක්කන දෙන්නා වගේ පේන. ඉතින් මනුස්සයා කියනවා මම මේ දැකලා කතා කරන්න කියලා. ඇත්ත තමයි. නමුත් ඇහි සුද කැපුවට පස්සේ මේ මනුස්සයර දෙන්නේ මේට වැඩි පිරිසුදු දර්ශනයක් තියෙනවා. මේක සූද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා බෙල්ල හිර කරගෙන කපනවා. ඒ කැපිල්ල සඳහා බුදුජානනාංශගේ තියෙන සල්ලක්ෂ්‍ය ක්‍රමයට උන්වහන්සේ අපිට සහයෝගයක් ඉල්ලනවා. ඒ සහයෝගය ශල්්‍ය වෛද්‍යවරයෙක් ශල්්‍ය වෛද්‍යවරයෙක් ලෙඩාගෙන් අස්සන් ගන්නවා සිහි නැති කරන්න කැමතියි. සීලති කරන්නේ නැතුව වෛද්‍ය කරන්න බෑ. ඒ නිසා ඒකට කැමැති කට්ටියට විතරයි ශල්‍යගාරයට ගන්න. ඉතින් ශල්්‍ය වෛද්‍යවරයාගේ වැරද්දක් නැහැ. සීනති කරන්න කැමති නැති කෙනා ශල්්‍ය කර්මයට ලක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතනක් තියෙනවා යම් ප්‍රමාණයක ආචාර ධර්මයක් සමාජ ධර්මයක්. ඉතින් බොහොම කලාතුරකින් තමයි මේ චිත්ත විපatti දන්න කෙනා තමයි අසං කරන්නේ හොඳයි මම කැමති සීනති කිරීමක් කරන්න කියලා. ඒ සීනති කිරීමේ උපක්‍රම වශයෙන් තමයි මේ කමඨහන යෝගාවචරයට දෙන්නේ. ඒ අර කය සහ වචනය කියන දෙක දුස්චරිත වලින් වැළකීම අපි හිතමු ශීල සම්පත්තිය කියලා. කාය සහ වචන දෙක දුස්චරිත වලින් නැත කරනවා. නමුත් මේ සමාධියට එහෙම නැත්නම් මේ චිත්ත සම්පත්තියට යනකොට චිත්ත භාවනාවට යනකොට එයා කායික ක්‍රියා සියල්ල නැතර කරන්න ගිවිස ගන්න වෙනවා. දුස්චරිත විතරක් නෙවෙයි. අනුන්ට හානි කරන දේවල් විතරක් නෙවෙයි සියල්ල නතර කරන්න කිවිස ගන්න වෙනවා. පරිේශන මට්ටමේ. ඊට පස්සේ වාචසික ක්‍රියා සියල්ල නතර කරන්න පොරොන්දු වෙන්න ඕනේ. පොරොන්දු වෙන පදනමක විතරයි එයාට මේ හිත කියන ධර්මතාවය අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ කෙලසිලාද <coughs> විපත්ති කරද සම්පත්‍ති කරද කියලා තේරුම් ගන්න. ඉතින් මේක තල්ලි වෛද්‍යවරයෙක් ලෙඩාගේ මාස්සන් අරන ලෙඩා සිහිපත් සීනති කරනවා වගේ මේ කටයුත්ත ලෙඩාගේ ඇත්තට අසං කළ කෙරුවත් ශල්්‍ය වෛද්‍යවරයන් බුදුජානනාංශෙත් මේක හොඳයි කිව්වත් අපි ගිනාපු ඇබ්බැහි තියෙනවානේ. අපි ගිනාපු අපේ චරිත ලක්ෂණ තියෙනවානේ. අපි ගිනාපු මේ කර්ම පුරුදු තියෙනවානේ. ඉතින් ඒක නිසා ඉඳගෙන හිටපන් හෙල්ලෙන්නේ නැතුව හිටපන් කිව්වට අපි දන්නේම නැතුව කය නටනවා. තියන්න බෑ. කාටවත් කැමති නෑ කවුරුත් කැමති ඉතින් මැටි බුද්දේ තිබ්බා වගේ ඉන්න. පුළුවන් ද බලන්නකො. සියලු නෑයින් කෙරෙන් වෙන් වෙලා සියලු වස්තුව කෙරේ වෙන් වෙලා අවිලිවලා එක විදියට මේක හිටපන් කිව්වට හිටින්නේ නෑ. ওই නලියන එක තමයි කෙලස් කියන්නේ. ඒ නලියන නලිය විලට බුදුරජාණන්සේ ආනන්ද සප්පාය සූත්‍රය කියලා තමයි මේ හැම නලියවිල්ලක්ම කෙලස්. පහන් දැල්ල නලියනවා. ඊට පස්සේ එක්කෝ කුටු කුටු ගාලා බුලු බුලු ගැන්ඩිලා කතා කරනවා. එහෙම නැත්නම් ඊගාට කතා කරන්න තියෙන දේ හිතේ විතක්ක ਵਿਚාර වශයෙන් නගිනවා. ඉතින් එතකොට පේනවා අපි අනේ බොහොම අමාරුවෙන් තමයි ඔය ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව වස්තුවෙන් වෙන්ව කාය විවේකේ ලැබුවේ. නමුත් ඒ වුණාට මේ හිත කාය තිබ්බ පැත්තකට කරලා තියපන් කිව්වට හිටින්නෙත් නැහැ. වචනේ කී කරු කරලා කතාව අඩු කරන්න නැත්තම් නතර කරන්න කිව්වට තනියම හරි කතා කරනවා. ගහක් ළඟට ගිහිල්ලා හරි කතා කරනවා. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ මෙව්ව ගැන තකන්නේ නැතුව උදේ ඉඳලා හැන්ද වෙනකන් කච කච කක දෙමිලිච්ච වගේ කතා කර කර කයිවාරු කර කර නටනට අයින gedara ජීවිතයක චිත්ත විපත්‍ය කියන එක ටොංගණක්. ගෙදරක ඉන්නකොට එදිනෙදා අපි හිතන්න අපි ගිහිල්ලා කානිවල් එකට ගිහිල්ලා ඉන්නවා අපි යන භෝජන සංග්‍රහයකට යනවා එහෙම නැත්නම් පාටියකට යනවා ගිහිල්ලා නිසිසේ කතා කරනවා නටනවා උඩරට නැටුම් නටනවා පාතර නැටුම් නටනවා දඟර නැටුම් නටනවා ඔක්කොම ශ්‍රී ලංකාවේදී පුළුවන් තියෙන එකයි තියව කරන්නේ නැතුව මොනෝ කරන්නේ එතකොට හම් වෙන චිත්ත විපත්ති ප්‍රමාණය බැලුවොත් ඒක තේරෙනවා දැන් මේ වගේ තැනකට ඇවිල්ලවත් මේ නැටිල්ල නැතර කරන්න බෑ පාටියකට ගිහිල්ලා නටන එක නැති ලොකු සමාජයේ දියුණු ගතියන්නේ දැන් නෑ දැන් මෙතෙන්ද වෙලා කිව්වත් මේ ඇඟ නටනවා. ඉතින් ඒක තමයි ਸਰුවචාන්සේ පෙන්වන්නේ මේ හිතේ තියෙන නැහැදිච්චකම නිසා අභිජ්ජා දෝමනස නිසා මෙහා නිතරම ඇතුලේ කොටි පොරයක් තියෙනවා. නයි පොරයක් තියෙනවා. මල්ල ඇතුලේ සර්ප දැඟලිල්ලක් තියෙනවා. ඉතින් මේක දිහා බලන්න එසේ මෙසේ කෙනෙකුට බෑ. මේක දිහා බලාගෙන ඉන්නත් බෑ. බලපු ගමන් බය වෙනවා. මේ මේ ජීවිතලා තියෙන්නේ මෙතෙක් කල මේ කොටි පොරේක. මෙතෙක් කල ඉඳලා තියෙන මේ සර්ප ගොඩක. මේක ඇතුලේ කිසිම හැදිච්ච කමක් නැහැ. දුවට මතක තියාගන්න බයලජ්ජා දෙක තියෙන්නේ සීලෙට විතරයි. සීලෙන් මේ පිට ගිහිලා හිත දිහා බලනකොට හැම එකාටම තියෙන අවලං හිතක්. අසික්කිත හිතක්. නොකෑමන දහබදුරා හිතක්. ඒකයි ඔය හීනේ අපිට ඕන සෙල්ලම් අපි කරගන්නවා හීන ලෝකෙට ගියාට පස්සේ. අන්න එතකොට පේනවා මම කොහොමද කියලා. එදිනදා ජීවිතේ කරගන්න බැරි හැම වැඩක්ම සීලෙදී සිද්ධ කරලා දෙනවා. දැන් පිරිමි කට්ටිය දැන් නම් ගෑනු කට්ටියත් ඒක කරනවා සැරබීම ටිකක් බිව්වට පස්සේ ওই හිතූ දෙයක් කරනවා. අර දවල් ජීවිතේ ප්‍රසිද්ධිය කරගන්න බැරි දේවල් කාලා බිල්ල ඉන්න වෙලාව ඌව ගණන් ගන්න එපයි කියලා අර යටි හිතට කරන්න ඕන දේවල් සේරම කරනවා. මේ මේක දිහා බලනකොට ශිෂ්ට සමාජයට පේනවා මේ මිනිසයා මදයට හෝ පමාදයට ලක් වෙලා. මත්පැණි මදේට ලක් වෙලා නැත්නම් ප්‍රමාදයට ලක් වුණාට පස්සේ ඒ මනුස්සයාගේ තියෙන අර හිතේ තියෙන අර <clears throat> නැහැදිච්ච කන් ටික එළියට එනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේකම විපත්‍යක් වශයෙන් පෙන්නලා මේක සම්පත්‍යක් පාටපත් කරන්න <clears throat> මේ හිතේ තියෙන අවිද්‍යාව සහ ව්‍යාපාද දෙක ගොඩක් ගොඩක් එන්නේ නැතුව ටික ටික එnderලා මේක දිහා බලා සිටීම සඳහා හරිම සරල හැබැයි ලොකු වගකීමකින් යුක්ත බොහෝම දුරදිග වැඩකට අපි ඡන්දෙ ඉල්ල ගන්නවා අසනක් ගන්නවා මධ්‍යස්ථ අරමුණක් දිහා බලනින්නේ කියලා. හරිම සරලයි. අවිද්‍යාවට යන්න දෙන්නේ නැතුව ව්‍යාපාදයට යන්න දෙන්නේ නැතුව හිතාවදි කර ගැනීම සඳහා මධ්‍යස්ථ අරමුණක තියාන මේ මධ්‍යස්ථ අරමුණ ඒකාන්තයෙන්ම අපි පිළිගත්තත් නැතත් කිසිම අවිද්‍යාවක් නැහැ කිසිම ව්‍යාපාදයක් නැහැ නින්දකුත් නැහැ ඉතින් ඒ නිසා කියනවා උඹ කය තැම්පත් කරපන් හොඳටම බට්ටල කරපන් හොඳටම සුව පහසු විදියට සමබර කරලා හොඳ ලිහිච්ඡ ස්වරූපෙ තියාගෙන හිත පිට යෑම නැතුව මේ කයේ තියාගන්න ඕනට ඇස් දෙකත් වහගෙන සද්ද නැත්ැනකට ගිහිල්ලා මේ කය දිහා හිතින් බලාගෙන ඉඳී. ඒක නිසා මතක තියාගන්න මේ චිත්ත විසුද්ධිය ගැනයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා යම්ම චිත්තක්ෂණයක අපි අදිෂ්ඨාන පූර්වකව භාවනා කින ඉරියව් වේවා. එහෙම නැත්නම් එදිනදා ජීවිතේ හරි වේවා. අපි සුවසේ යම් තැනක වාඩි වෙලා මේ කයට හිත ගන්නවා. නැත්නම් නන්නත්තර වෙන බාහිරයට යන හිත වර්තමාන මොහොතේ මම දැන් මෙතන තියෙනට ගන්නට ගන්නවා. ඒ බව දන්න වර්තමානයේ ඉන්න බව දන්න හැම චිත්තක්ෂණයකම ඔය කියන චිත්ත විපත්තිය නෑ අවිද්‍යාව නෑ ව්‍යාපාදේ නෑ ඒක නිසා ඒ නික්ලේශී තන නොමිලේ අපිට ලැබෙන්නේ. නමුත් බලන්න කොච්චර අමාරුද කියලා ඒ චිත්තක්ෂණේ රකින්න එක. ඒ තරම්ම හිත අවිද්‍යාවට දුවන, ඒ තරම්ම හිත ව්‍යාපාදයට දුවන. ඉතින් මේ යෝගාවචරයට ඊට පස්සේ පේන්න පටන් අර ගන්නවා මේ දැන් බුදුරජාණන්සේ විකල්පයක් අපිට දීලා තියෙනවා. සංසාර පුරුද්ද නිසා, රුචර්ජුකන් නිසා, ඇබ්බැහි නිසා මේ හිත දුවනවා. නමුත් මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ නික්ලේශී චිත්තක්ෂණයක් මහමුදේ වැඩිච්ච මිනිසෙකුට මැද දිවිනක් පහල කළා දුන්නා වගේ බුදුන්ස් කියන්නේ දිවිනට ලහිටපොක වේලෙන්න පුළුවන් මහමුදේ කිඹුලොත් තියෙනවා ඒ කිඹුලට වැඩිය මේ මිනි මොරුත් තියෙනවා දියසොලිත් තියෙනවා තෙමිලා හරි අමාරුයි කියන්නේ ওই ගොඩබිමට ලහිටපන් කියලා කොච්චර අමාරුද බලන්න ගොඩබිම තියන් කුඩල කොට උඩ තිබ්බා වගේ වර්තමාන මොහොතට ආපු ගමන් මෙයා ආයෙත් දන හොනදන අර මොහොතට වැටෙනවා ආයෙත් අවිද්‍යාවට ආයෙත් ව්‍යාපාදයට යනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ හිතට අර චිත්ත විසුද්ධිය තෝරලා දුන්නත් චිත්ත විසුද්ධිය ප්‍රායෝගිකව උපේලා දුන්නත් එයාගේ මොකද්ද කියන්නේ මේ න්‍යාය පත්‍රයක් තියෙනවා. ගිනාපු Java නිසා හෝ අවිද්‍යාවට දුවනවා නොලබිච්ච දෙයක් ගැන හිතන්න හිතින් වැඩ කරනවා අතීතයට දුවනවා අනාගතයට දුවනවා අර මනුස්සයා මේ මනුස්සයා ගැන හිතනවා. අතන මෙතන ගැන හිතනවා. තදී ආශාවක. අසන්තෘප්ත ආශාවක. එහෙම නැත්තම් මේ වර්තමාන මොහොතේ ඉන්න වෙනුවට ඒ එන මොනවත් එක්ක හරි ගැටෙනවා. ද්වේෂය පහල කරනවා. නුරුස්නා ගති පහල කරනවා. ඉතින් මේක නිසා ඉතින් කොටි පොරේ අහුවෙන්න පටන් ගන්න මේක චිත්තක්ෂණයකවත් මේක තියන්න බෑ. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා ආයෙත් අරගෙන වර්තමාන මොහොත වෙනවා. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. ඒක නිකන් හොඳටම දඟ ළමේ තොටිල්ලේ තියාගෙන හදන ආයම්ම කෙනෙක් වගේ තිබ්බ ගමන් මේක පයින්නවා. ආයෙත් ගෙනත් තියෙනවා. ආයෙ පයින්නවා. ඉතින් මේ හටන කරන්නට අපි කියනවා සමත භාවනා කරන මිනිසයා භාවනාකාරයා සමාධි භාවනාවක් කරගන්න හදන මනුස්සයා කියලා උත්සාහ කරනවා. ඉතින් ඒ ඒ ඒ වර්තමාන මොහොතේ ඉන්නතු හිත පිට පණින ගතිය හැම කෙනෙක්ම මේක ජීවිත බුද්ධියට අරගෙන මගේ හිත හික තැනක හිටින්නේ නැහැ නේ කියලා පශ්චාත්තාප වෙනවා. හැබැයි බුදුහාමුදුරු කියනවා ඕක එක්කෙකුගේ ජීවිත බුද්ධිය නෙමෙයි හැම එකාගම හිතේ තියෙන දහපතුරා ගතියක්. ඕකට උඹ කනකාට වෙන්න එපා. උඹ භාවනා නොකරුවා නම් ඕක දැක්කේ නැහැ. භාවනා කරන නිසා දකින්නේ ඒක කනගාටු වෙන්න දෙයක් නෙවෙයි. අර සීල සම්පත්තිය ඇති කර ගන්නකොට හිතේ විපිලිසරකමක් නැතුව ගියානව. ඒ වගේ තමයි මගේ හිත මේ තරම තුප්පහි බව. මගේ හිත මේ තරම නොසන්ඩාල බව. මගේ හිත මේ තරම පිස්සුතුකම ඉන්න බැරි බව දැනගන්න එකත් ප්‍රමෝදයක් පහල කරගන්නයි කියලා. කාටද පුළුවන් මේ හිතේ නොසන්ඩාලකම දැකලා ප්‍රමෝදයක් පහල කරන්න. මෙහෙම දෙයක්ට බුදුහාමුදුරුවෝ මේ සමත භාවනාව උගන්වන්න කියලා හිතන්න පුළුවන්. කිසි කෙනෙක් කැමති නෑ මේ රෝග ලක්ෂණ ටික දකින්න. ඉතින් රෝග ලක්ෂණ දකින්න කොහොම මේ සනීප කරන්නේ? රෝග ලක්ෂණ මතුවෙන වෙලාවේදී දුවපැන අවදිනවනම් ඒකත් එක්ක නඩු කියන්න හදනවනම් එහෙම නැත්නම් මේ මගේම අඩුපාඩුවක් වෙන්න ඇති කියලා මේක පව් කොන්තරත් එක ඔළුවේ තියාගන්න හදනවනම් එයාකට අමනේයි කියලා කියනවා. මෝඩයයි කියලා කියනවා. තකතිරෝයි කියලා කියනවා. අවිද්‍යාව කියලා කියනවා. ඉතින් බලන්න ටෝන් ගන්න අවිද්‍යාව තියෙන අපි ගාව. මේ වර්තමාන මොහොත දීලා තියෙනවා. ඒක බුදුහාමුදුර අපිට දීලා තියෙන එක. ඒකට ගණ්ඩක් පුළුවන්. ගත්ත ගමන් තියන්නේ ඉසලපයි. ඒ පණින හැම වෙලාවෙම අපි පශ්චාත්තාප වෙනවා. කවදා හරි මේ හටන කරලා කරලා කරලා දවසක මේ මිනිස්සුෙකුට මේ ලුණු මිරිස් කන මොලේ ඇත් වෙලා මොලේ කල්පනා පහළ මේ සුතමේ ඥානය පහළ වෙලා කල්පනා වෙයි ඔය කොච්චර පිටපැන්නත් ආය වර්තමාන මොහොත ගන්න පුළුවන්. ඒකනේ සම්පත්තිය. පුළුවන් ද බෙහිත කවදාකවත් වර්තමාන මොහොත ගන්න බැරි පැනිල්ලක් පන්නන්න මොනම කෙලෙසකටවත් බෑ. මෙන්න මේක තේරුම් ගත්ත මනුස්සයා සමතේ සීලයෙන් ලබන අවිපටිසාරයට භාවයට වැඩිය අවිපටිසාර භාවයක් ලබනවා. උඹ ඕන කෙලෙසයක් කරපන්. ඒකෙදී ධම්මාන්තර ගතිය, කැබ්බැහිය. ඒක ෘචි අර්ජකම ඒ කොච්චර තිබුණත් මං ආයෙ සැරයක් වෙහෙස බලන්නේ නැති ආයම්ම කෙනෙක් බබා ඇවිල්ලා බබා නැවත නැවත තොටිල්ලේ තියෙනවා වගේ මං ආයෙත් අරගෙන වර්තමාන මොහොතේ තියෙනවා. ආයෙත් අරගෙන වර්තමාන මොහොතේ තියෙනවා. ආයෙත් අරගෙන වර්තමාන මොහොතේ තියෙනවා. මේන්න මේ දේ කරන්න පටන් අරගත්තට පස්සේ ඒ කෙනාට තේරෙන පටන් ගන්නවා මේ වර්තමාන මොහොතට නැවත ගැනීමේ හැකියාව අපි අපිට හම්බෙච්ච ජීවිත බුද්ධියක් මොනම කෙලෙසයක්වත් ලෝකේ නැහැ. ඊතාවරව අපේ හිත කෙලසන්න පුළුවන් එකක්. ඕනම කෙලෙසකට පුළුවන් තාවකාලිකව අපිට වර්තමාන මොහොතේ පන්නන්න පුළුවන්. ඒහා සමානම හිතියක් තියෙනවා අපිට වර්තමාන පිටපැන එක අපව ගන්න. ඉතින් කවදා හරි යම් කෙනෙක් මේ පිටපැන එක අපව ගැනීමේ හැකියාව තමයි බුද්ධ පාක්ෂික ධර්මය. ඒකයි ප්‍රතිපදාව, ඒකයි කුසලය, ඒකයි දක්ෂකම. ඒක නිසා ඒකත් එක්ක හටන් කරන්න වෙන්නේ මාර්ගපාක්ෂික ධර්මයකත් එක්ක මොකද්ද හිත කොච්චර කිරිසුතනක දුන්නත් බුද්ධ ධර්ම වශයෙන් කියලා දුන්නද අපිට පයින්නවා. මාර්ගාක්ෂික වෙනවයි කියන්නේ එන්නේ පිටපැනීම ගැන පශ්චාත්තාප වෙච්චි ගමන් මාර්ගාක්ෂිකයි. පිට පශ්චාත්තාප වෙච්චි ගමන් කෙලෙසයක්. ඒක නිසා එකම මිනිස්සු දෙන්නෙක් නැත එකම භාවනා මධ්‍යස්ථානයේ දෙන්නෙක් භාවනා කරනකොට එක්කෙනෙකුගේ හිත පිට යනවා. එයා දන්නවා මම මේ එකතන වර්තමානයේ වාඩි වෙලා ඉන්න එක තමයි මම මේ දීපු කමටහන. ඉතින් ඒ ඉඳගෙන ඉන්න එක ඇතුළෙම තව සුරක්ෂිත තැනක් තමයි මේ ආස්වාස ප්‍රස්වාස දෙක දකින්නවනම් ඒක ඇතුලේ තියෙන පිම්බීම හැකිලිම දෙක දයින්න හොඳටම විශ්වාසයි මගෙන් දැන් පිට ගිහිල්ලා නැහැ කියලා. මේ මොකක් හරි තේදි හිත පිට යනවා. පිට ගිය ගමන් පිට ගියේ ගැන පශ්චාත්තාප වෙනකොට ඒකේ නා චිත්ත විපත්‍යකටපත් වෙනවා. දැන හෝ නොදැන. ඒක නා දැනගත්තොත් බොහෝ කල් භාවනා කළොත් කොච්චර පිට ගියත් මට ආපහු ගන්න පුළුවන්. අපි අද දවල් ටිකක් අපි ඒක ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සාකච්ඡා කරා ගන්නව හෝ ගැනෙනවා කියන දෙකෙන් එකක් සිද්ධ වෙනවා පිට ගියේ හිත ආපහු ගන්න. එන්නේ ඒ ආපහු ගන්න පුළුවන් පැත්ත සමාදන් වීමම සම්පදා. සම්පත්‍ය. ඒකට කියනවා ශාසන සම්පත්‍ය කියලා. අපි දැන් මේ කතා කරන මාතෘකාවේදී බුදුහාමුදුරු දීලා තියෙන නම චිත්ත සම්පත්‍ය. මේක කියලා දෙන්න පුළුවන් නම් කාට හරි ඒ කියන්නේ වංශාසීල ලැකලා කොච්චර කොච්චරක් උත්සාහ කරලා ඒ උත්සාහය අවංකව තව කෙනෙකුට වාර්තා කෙරුවොත් පමණ පොඩි කාලයක් භාවනා කළා නෙවෙයි එක එක්කනාගේ තත්ත්වල හැටියට බොහෝකල් භාවනා කරනකොට පළච්චාවයි යන තැන කාපව එන්න කියනකොට ගන්න පුළුවන් ගතියක් උඹට තියෙනවා. උඹ ඒක විතර සමාදම් වෙනවා. ඒ ඒකලෙක පුළුවන් වෙච්ච ගමන් ආය අර පුරුදු මම දැන් මෙතන කියන එකේ හෝ ආශ්‍රද ප්‍රසවාසයේ හෝ පිම්බීමක් කිරීමේ හිටපන්. ඉතින් යම් කිසි කෙනෙකුට මේක මේ රහස තේරිලා විපත්‍ය අවස්ථාව සම්පත්‍ය අවස්ථාවටපත් කරගන්නේ හුදු දිට්ඨියෙන් පමණයි. හුදු ප්‍රයෝගයෙන් පමණයි. හුදු ශිල්පයෙන් පමණයි. මේ ශිල්පේ දිනු කරගෙන යනකොට ඇහුවොත් අහනවනම් අහනවමයි. දැන් මේ හිත පිටපණින් නැති වෙන්න අපි පිට ගියට පස්සේ ගන්න පුළුවන් ඒක හරියි. දැන් මට ඒක විශ්වාසයේ පහළලා තියෙනවා පිට නොපණින්න කොහොමද කරන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවනම් ඇතුළට ආනපානෙට වර්තමාන මොහොතට ගත්තාම ඒකේ විස්තර වලට ප්‍රේම කරන්න කියනවා. ඒකේ විස්තර වලට ආදර කරන්න කියනවා. ඒකේ විස්තර අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බුල්ලුවන් තරම් අවුස් අවුස් බලන්න විස්තර කර කර බලන්න පතුරු ගහ ගහ බලන්න. බලන්න බලන්න බලන්න හිත ගිට ආපු ගමන් හිතට හොඳට වැඩක් දීලා ඒකේ පරක් කරගත්තොත් නැත කරගත්තොත් පිටපයින් ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ සම්පත්‍ති කරගතිය වැඩි වෙනවා. විපත්ති කරගතිය අඩු වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයට කියනවා හිත යම්ම චිත්තක්ෂණයක වර්තමාන මොහොතට ආවනම් ඒකෙහි හිත అలවා බඳවා තබා ගැනීම සඳහා මෙනෙහි කරන්ඩ ඒකේ තියෙන සටහන් බලන්ඩ ආකාර බලන්ඩ විස්තර ව්‍යංජන බලන්ඩ බල සටහන් කරගන්න මගේ හිත වර්තමානෙට මම දැන් මෙතන තැනට ආවට පස්සේ මට මෙන්න මෙහෙම මෙහෙම තේරෙනවා. මගේ හිත අතීත අනාගත නොවන බව තේරෙන්නේ මෙහෙමයි මට. මගේ හිත පිට නොගියයි කියලා තේරෙන්නේ මෙහෙමයි මට. බට නිින්ද කියලා නැති බව තේරෙන්නේ මෙහෙමයි කියලා මෙන්න මේ සටහන් කරන්න විස්තර ගන්න පටන් අරගත්තොත් ඒ තොරතුරු බැලීම සඳහා අපට තියෙන අවස්ථාවේ අපි දෙන්නෙක් අතර කිසිම වෙනසක් නැහැ හැම කෙනෙකුටම සුද්ධ අවස්ථාවක් තියෙනවා වර්තමාන මොහොතට ආවට පස්සේ ඒ වැටහෙනදී වටහා ගැනීම තමයි ලොකුම කුසලය ඒ වටහා ගත්ත බවට තියෙන වටිනම දේ තමයි ඒක කාට හරි sannivedana කරන්න පුළුවන්. සත්පුරුෂයෙකුට කියන්න පුළුවන් මම මේ ඔබතුමා ඔබතුමිය කියපු බණ අහලා විස්තර අහලා දැන් බුදුහාමුදුරු කියපු විස්තර අහලා මට තේරෙනවා දැන් චිත්ත විපත්‍ය කියලා කියන්නේ මේ පොත් ලැබීමක් නැතුව කරන බිස්නස් එක. චිත්ත සම්පත්තිය කියලා කියන්නේ පොත් ලැබීමක් තියෙනවා. මම ආනාපානෙට ගත්තාම මම දැන් මෙතෙන් ගත්තාම මට මේ දේ වැටෙනවා. මට වැටෙනවා මගේ තාතීත අනාගත නෙවෙයි කියලා. මගේ මට හිත වැටෙනවා මම මැරෙන්නේ නැහැ කියලා. නැත්නම් අරයමයා ගාව නෙවෙයි හිත තියෙන්නේ කියලා. අතන මෙතන නෙවෙයි කියලා. මෙන්න මේ දේ හෙලිකරනද අපේ හිත කොච්චර පැකිලෙනවද කියලා බලන්න. කද්දාකවත් බුදුහාමුදුර කියන ස්වභාවයෙන් කෙනෙකුට එහෙම කරන්න හිතෙන්නේත් නැහැ. කාටවත් කියන්නත් බෑ. ඒ නිසා පරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි කියලා. පරතෝ ഘോഷ කියන්නේ කායෙන් හරි බණක් ඇහෙන්න ඕනේ. ඒ මන්දිවට යෝනිසෝමනසිකාරය තියෙනෝනේ මේ මෙතෙක් කල නාහපු දෙයක් මේ කියවෙන්නේ හරියන්න ඉඩ තිබේ. උත්සාහ කරලා බලන්න කියලා. නමුත් අපේ හිත වල් මීහරකේ. කද්දාත් නගුලට කීකරු කරන්න බෑ. බිය ගහට කීකරු කරන්න බෑ. පණිනවමයි කරන්නේ. පිටගිය දේවල් ගැන කතා කරනවා වැරදිච්ච දේවල් ගැන කතා කරනවා අනම්මනම් කතා කරනවා කිසිම චිත්තක්ෂණයක සම්පත්‍තිකර අවස්ථාව විස්තර කරන්න උත්සාහගත යුතුයි කියන කියලා දෙන්නත් ඒ sannivedaneත් හරීම වෙහෙස කරයි හරිම වෙහෙස කරයි. ඒක ඥාන පිරිමි ભેදයක්, නූගත්තුගත් ભેදයක්, පැවිදි උපැවිදි ભેදයක්, කතෝලික සිංහල බුද්ධඝම් ભેදයක් නෑ. ඒක දුෂ්කරමයි. ඒකටයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒ නිසායි බුදුන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරන්නේ මම කියන වචනය කවුරුවත් සැක නොකරවා. මම කියන එක එහෙම මේ මිසුන් පිළිගන්න උන්දලයි ගුණ මට ඕනේ නෑ. මම ගුණ පුරන්න ඕන කියලා තමයි බුදුරජාණන්සේ අපි වෙනුවෙන් පාරමිතා පිළිවෙල. පිළිගම මන් දෙකක් නෙවෙයි කියන්නේ වනවල නෙවෙයි කියන මම හරියටම දන්නවා. පුළුවන් නම් මෙන්න සම්පත්තිය කියන වර්තමාන තියපන් තිබ්බ බව දන්නකම තමයි තිබ්බට වැඩි වටින්. මම ඉන්නේ සම්පත්තිය කියලා දන්න. දන්න එක තමයි කියන වචනේ. මම වර්තමානට ආපුවා මට මෙහෙම දැනෙනවා. ඉතින් ඒක තව විස්තර කරන්න ලේසි වෙනවා. මම දැන් මෙතන ඉන්නකොට ඒ බවට තියෙන ලකුණ සංඥාව අරමුණ වෙන ආස්වාද ප්‍රසවාසයේ මුලිච්චුණයි කියලා හිතමු. මුණ ගැහුණයි කියලා හිතමු. ඉස්සරහින් තියාගන්න පුළුවන් උණයි කියලා හිතමු. ඒකට යාට ආනාපානය පිළිබඳ හොඳ විස්තරයක්. හිත පොත් බල්ලා ලියන එක නෙවෙයි. අස්පනා අපිට දෙයක් ලියන්න පුළුවන් නම් ඒ මනුස්සයා හොඳ විතරක් නෙවෙයි හොඳ බව දන්න කෙනෙක්. හොඳ විතරක් නෙවෙයි හොඳ බව දන්න කෙනෙක්. එනිසා ලෝකේ හොඳ වෙලා වැඩක් නැහැ හොඳ බව පේන්න තියෙනවා. පේන්න තිබුණ නැත්නම් හොඳින් වැඩක් නැහැ. බුදුරජාණන් අපිට හොඳ වෙන්න විතරක් නෙමෙයි හොඳ බව පෙන්වන ගතියක් තමයි මේ සාකච්ඡා මාර්ගයෙන් කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් හිතාගත්තොත් මගේ තියෙන උපරිම දක්ෂකම, උපරිම කුසලය මුළු සංසාරෙම මට හම්බෙලා තියෙන හැකියාව තමයි වර්තමානට හිත ගත්තාම අරමුණ මුදුන්පත් වෙච්චාම මේ අරමුණ මේකයි කියලා අහන කෙනාට විස්තරේ කියන්න. මම මේ අරමුණු මුදුන්පත් කරගන්න මුලිච්ච කරගන්න භාවනාවට නම් වන්න මම මේක ඒ නම කියලා මෙනෙහි කරා කියලා තියාර කියනවා. ඒකෝර අපි ධර්ම ගෞරවයක් ඇති වෙනවා. අන්න මේ දෙක පෙළ ගැහුණාට පස්සේ මට අරමුණේ වැටුනේ මෙහෙමයි කියලා තව කෙනෙකුට වාර්තා කරනවා නම් ඒ කෙනා හොඳ කෙනෙක් වගේම හොඳ බව දන්න කෙනෙක්. හොඳ සම්පත්‍ති කර අවස්ථාවක ඉන්නේ. ඉතින් මේ ටික පහසු කරන්නයි මේ ටික අනුග්‍රහ කරන්නයි අපි මෙතෙක් අධ්‍යාපන ලැබලා තියෙන ලෝකේ. අපි විවිධ ශිල්ප ගැන විශේෂඥතාවය ලැබලා තියෙන්නේ මේකටයි මේ දේ ප්‍රකාශ කරන්න බැන්නම් අර ශිල්ප වලින් ඇති තඹ දොයිතු වටනක් නැහැ. ඒ ඉගෙනILLෙන් ඇති සත්ත පහක වටනකමක් නැහැ. ඔය මොනම ශිල්පයක් නැතුණා මොන වටනකවක් නැති උනත් ආනාපානෙ හිත ගියාට පස්සේ මෙහෙම වැටෙන්න පුළුවන් කියලා දන්නවනම් සෝපාක උනත් කමන්නේ සුනීත උනත් කමන්නේ නිවන් දකින්න. බුදුජානනාසී ඉන්න කාලේත් හරියට හිටියා උගත්තු. හරියට හිටියා එක එක දේවල් දක්ෂ මිනිස්සු. ඒ මිනිස්සු බුදු දානහාර කිව්වා අයියෝ මේ ලපටි වයසේ ඉන්න කෙනෙක් කළු කෙස් තියෙන කෙනෙක් ඔයා කින්දේ මොකටද අපි අහන්නේ? අපේ සාත්‍රුණ වහන්සලා ඊට පැහිච්ච වයසක අය ඔය ශ්‍රමණයා කියන දේවල් අපි අහන්නේ නැහැ කියලා දකින්නකොටම පැතර කරා. මොකද ධර්ම ගෞරවයක් නැහැ. ඔලොමලයි කින්දේ අහන්නේ මේ පුංචි දෙයක් බුදුහාමුදුරු කියන්නේ. ඒ දේ තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ බුදුහාමුදුරුවෝ යුද්ධ බලයෙන් අවතෝවන් කරයි. එහෙම නැත්නම් බුදුහාමුදුරු කියනවා රිලවිය පැටව බදාගෙන යන්නේ බඩේ ඒ වගේ නිවනට ගෙනියයි. සිංහව තමන්ගේ පැටව එල්ලගෙන යන්නේ ඒ වගේ මාව නිවනට ගෙනියයි. අපි පුළුවන් තරම් දන් දීලා බුදිය ගම. එතකොට අපි නිවනේ ඉඳී හෙට උදේ වෙනකොට. මේකනේ ඕගොල්ලෝ නැලවෙන්න තියෙන හොඳම කවිය. මේකනේ නලව නලව හිටියේ මෙතෙක් කාලේ. නමුත් සරුවත් යනන්සේ සඳහන් කරනවා මේ ආස්වාසය කරන වෙලාවේදී ආස්වාසය දැකලා ඒකේ විස්තර කාටවත් කියන්න බෑ නෝ උඹ අන්ධයි උඹ බීරි උඹ මොළ ඔලොමොලයි උඹ තකතිරි උඹ බුබ්බලයි. නමුත් මේක හදත හැකි. අපි සාමූහික ප්‍රයත්නයක් දාමු. උත්සාහ කරමු. එක සැරයක් අල්ලගත්ත කමක්. එක සැරයක් අල්ලගත්ත ගමන් මෙන්න මේකයි අපි මේ භාවනා කරලා බලාපොරොත්තු වෙන දේ. මේ අල්ලගත්ත දේ ඒ කියන්නේ මේ ආස්වාසයක් දැකලා ආස්වාසයේ විස්තර කරන්න පුළුවන් ගතියෙන් සත්ත පහක ලාභයක් ලැබෙන්නේ කිසිම ලාභයක් සත්කාරය සම්මානය සිලෝකයක් මොකක්වත් ලැබෙන්නේ ඒකයි ඒකේ තියෙන නෛර්යානිකත්වය. ඒකයි ඒකේ තියෙන ධර්ම ගැඹීරත්වය. අපි වැඩ කරන්න දන්නේ රුපියල් වලින් විතරයි. රුපියල් වලින් මනින්න බැරි නම් අපි පැත්තකට දානවා. අත්තට වඤ්ඤා අසුචි මනුස්සා බුදුහාමුදුරු කියලා තියෙන මිනිස්සයා කියන සතා අර්ථ ශාස්ත්‍රයේ විතරමයි වැඩ කරන්නේ අසුචි කියලා. ඌට ලාභ සත්කාර හම්බ වෙනවා නම් ඕනේ ජඩ වැඩක් කරනවා. මේ ආස්වාසේ දිහා බැලලා ආස්වාසේ විස්තර විස්තර කරුවයි කියලා කාටද Nobel Prize එකක් හම්බෙලා තියෙන කියලා අහලවත් තියෙනවද? මැග්සීසේ සම්මානයක් හම්බුණා. මෙහෙම දුන්නයි කියලා බුද්ධ ආයුත්තර නැසලා ඈතින් ඉඳලා වඳිනවා මේ මනුස්සයාට. අනේ මේ මනුස්සයා අවංකව චිත්ත සම්පත්තියක් ගැන කටයුතු කරන කෙනෙක්. ඒකේ චිත්ත විපත්තිය නැහැ කියලා. නමුත් එකම අමනේකටවත් ලෝකේ ඉන්නේ ඒ මනුස්සයා කරන දේ සාසනික මෙහෙවරක් වශයෙන් Tamanට කරන සේවයක් වශයෙන් තේරෙන්නේ ඕන්නම් දොස් කියන්නේ ඉඳ තියෙනවා. හුලන් දිහා බලා ඉන්නවා කිසි සත පහක වැඩක් නැහැ. ඔයිට වැඩි ලීසු උදල්ලක් කරන් ගිහලා කුඹුරු වැඩ කෙරුවනම් අත්සන්නක් ලබා ගන්න තිබ්බා. තනකොටියක් දුන්නා හරකෙකුට කිරිටියක් ගන්න දෙනවා මේ අමනයා පැත්තකල හුලන් දිහා බලයි. අන්නේම කියන අයට තමයි නෑදෑයෝ කියලා කියන්නේ. අපි වට කරගෙන ඉන්නේ ඔන්නෝම නෑදෑයෝ. ඒගොල්ලෝ නිතරම බලන්නේ දවසට හැන්දාගෙන රුපියල් කීයක් මේ මිනිහ හම්බ කරලා තියනවාද? ඒත් අපේ අර්ථ සීතියන්නේ උන්දලාගේ පොකට් එක පුරව ගන්න. අන්න ඕ මිනිසු නොදකින් ඔබතන් කියනකොට මිනිසු මට බයිනෝ හරියට මේ නපුරු වචන පාවිච්චි කරනවා කියනවා. නපුරු වචනේ අවුන කන රත් වෙන්න ගහන්න වටිනවා. ඉතින් එහෙමනම් කරන්න හොඳ නෑ. ඒක දුච්චරිත වලට වැටෙනවානේ. පුළුවන් තරම් දුරු කරන්න ඕනේ. තමන්ගේ එකම වටිනාම දේ තමයි ඉදිරිපත් වෙච්ච දේ ඉදිරිපත් වෙච්ච වශයෙන් දැකලා ඒක සත්පුරුෂයෙකුට ඒ විදිහට කියන්න පුළුවන් නම් අපි ඒ සඳහා සියලු හැකියාවල් පාවා දීලා අපි නිහතමානී වෙමු. තද්දාව පිහිටුවගම කියලා ගත්තොත් මේ අවිද්‍යාව වෙනුවට අනාවිජ්ජා. ව්‍යාපාද වෙනකොට අව්‍යාපාද එන්න ගන්නවා. හැබැයි මෙතනින් එහාට දිනව හරීම රසවත් එකක් කියන්න ඒකත් දවල් ප්‍රශ්න වලදී මතුවෙච්ච නිසා කීප දෙනෙකුට වැටහෙයි. නමුත් හුඟ දෙනෙක් කරකොලතරියා වගේ වෙයි. යම් වෙලාවක අපේ හිතේ මේ සීල සම්පත්තිය මත ඉඳගෙන චිත්ත සම්පත්තිය වශයෙන් අභිජ්ජා සහ ව්‍යාපාද කියන ධර්ම දෙක නැති වෙනකොට හිතේ උනන්දු නැතිවීම තමයි නිදිමත කියන්නේ. ඒ නිසා සක්මන් කරනකොටත් නිදිමත එනවා. පරියංගේ ඉන්න කොටත් නිදිමත එනවා. ඊට පස්සේ අපිට පේන්නේ අලිමති වට හරක් කියලා මෙන්න වැඩි බුද්ධි යනවා කියලා අපි විශාල චෝදනා කරනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ හරි ප්‍රතිපදාව හරි ඒ නිසා අපි ළඟ දැඩි ලෝභය තියෙන එක ටිකක් අඩු වෙනවා. දැඩි ද්වේෂය අඩු වෙච්චාම අපේ හිත ක්‍රියාත්මක කරන්න ඉන්දන නැහැ. අවදියෙන් ඉන්න ඉන්දන නැහැ. ඊට පස්සේ හිත එහෙම හේබානවා. හිස්මල්ල ගෙලින්නෝ සිටී වගේ. කෙලින් ඉදිච්ච වැලමදුල වගේ නිදිමත එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය හිතන්නේ මේකට කෝපි ටිකක් බිව්වොත් හරියයි. ඒ වෙනතන විටමින් මදි වෙලා වෙන්න ඇති. ඉතින් කොහෙන් හරි ගිහිල්ලා අරකට කුණු කන්දලයක් දාන්න. එහෙම නැත්නම් භාවනා නොකරන පිස්සෙක් ළඟට ගිහිල්ලා කමටහන් සුද්ධ කරනවා. ඉතින් ඒ පිස්ස තාමුණු හරි අරකට දානවා. නෝ කාටද පුළුවන්? කා ඒක ඇත්තටම කියනෝ නම් අල්ලන්න බැරි තා. මගේ හිත යම් වෙලාවක අරමුණට හේතු වුණාට පස්සේ මුලිච්ච වුණාට පස්සේ ආපాతගත වුණාට පස්සේ අරමුණත් එක්ක දිගින් දිගට වැඩ කරන්න ගියාට පස්සේ මේ ඉරියව්ව පවත්වාගෙන යන්න බැරි වෙනවා සක්මනේ හාර මහට වැනෙන්න පටන් ගන්නවා අතපය නලියන්න පටන් ගන්නවා කූඹි දුවන්න වගේ පටන් අර ගන්නවා ඕම් පොලේ ටික වෙලාවක් ගිහලා බලනකොට නිදි ඉති යෝගාවචරය කියනවා මේ මෙහෙම දෙයක් ඉස්සර තිබුණ නැහැනේ මේක දැන් මම මොකද කරන්නේ ඉතින් මේ මේ ගැටලුව විසඳලා දෙනවයි කියන එක විශේෂඥවරයෙකුට කරන්න බෑ. මොකද යෝගාවචරය තාම දන්නේ මෙච්චර ඉක්මනට මේ අවිද්‍යාව ව්‍යාපාදයයි මේ සුළු තප්පර ගානකින් අයින් කරන්න පුළුවන් කියලා. මේක ඇත්තටම අයින් වෙලා වීමක් නෙවෙයි කරලා තියෙන්නේ ඒ කට්ටියට පොහොර නැතුව ඒගොල්ලෝ හේ බාන. අවිද්‍යාව නෑ දැන්. ව්‍යාපාදේ නෑ. එතකොට හිතට නිකාම්ම ඒකාකාරී ගතියක්, නීරස ගතියක්, අනිශ්චිතසාර ගතියක් එන්න පටන් ගත්තාම යෝගාචර මේක දන්නේ නැත්නම් අසුවිරු ඥාන නැත්නම් මේ චිත්තවිසුද්ධියට යනකොට නිකම්ම නිකං හරියන්නේ නැහැ බාධක තරඟ වගේක් තියෙනවා ඒක නිසා මේ ඇති කරගත්ත චිත්තක්ෂණය බුද්ධි විඳින්න නැතුව නින්දට යට කරනවයි කියලා කියන්නේ තෑග්ග දෙනකොට බාර ගන්න කෙනෙක් නැහැ තෑග්ග ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ තෑග්ග බාර ගන්නත් ඒ සුතමේ ඥානයේ වශයෙන් සූදානමක් තියෙනවා අපේ හිත අපේ උනන්දු අපි දේකට පෙර ඉදිරිපත් වෙලා කටයුතු කරන්නේ තන්නේ කර අවිද්‍යාවෙන් සහ ව්‍යාපාදයෙන් පමණයි. වෙන මොනම විදිහකින්වත් අපිව කුප්පන්න බෑ. ඒකෙන් අපි බුල්ඩෝසර් එක වගේ වැඩ කරනවා. මීහරකෙක් වගේ වැඩ කරනවා. බනකොට පිටිපස්සේ අවිද්‍යා ව්‍යාපාද දෙක තියෙනවා. ඒ නිසා අපි මේ ලෝකේ දියුණුව ලැබලා තියෙන ඕනම කෙනෙක් බැලුවොත් ඕනම ශිල්පයක එමන්ස දැඩි ද්වේෂයකින් හෝ දැඩි ආසාවකින් පෙළෙන කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් කොහොම අනික් අය කඩාන ඉදිරියට යන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක දෝෂයක් නෑ. ඒ ශිල්පය අරගනින් මේකට. අරගෙන මධ්‍යස්තරමකට දාලා දීපම් බලන්න. හරි ගියොත් අනිවාර්යයෙන්ම අවිද්‍යා දෝමනස දෙක හේබාන නිසා ඒ වගේ තියෙන බල බින්දෙන නිසා යෝගාවචරයට ඇඟට නොදැනි හිත ලීන භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් උනන්දු නැතිකම ඉදිරියට තල්ලු කරන ගතියක් නැති කතිය පේනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ලොකු chance මතක් කළේ ඒ බව දන්නවනම් යෝගාචර දන්නව මට ඉස්සර වගේ නෙවෙයි ඉඳ ගන්න පුළුවන්. ඉඳගත්තාම මගේ කායට හිත ගන්නත් පුළුවන්. ටික වෙලාවක් යනකොට මට පුරුදු විදියට ආනපානිය හෝ පිම්බි මැකිලිම ගන්නත් පුළුවන්. නැත්නම් සක්මණේ යන්නත් හිතෙනවා. සක්මණේ යන්නත් පුළුවන්. ගිහිල්ලා ඇවිදින බවත් ඉඳගෙන නැති බවත් දන්නවා. වම දකුණ බලන්නත් පුළුවන්. ටික වේලාවක් අර ගත්ත අරමුණේම මූල කර්මස්ථානයෙන් පවත්නකොට ඉබේට මේක හොඳට සාරු කෙහෙල් කණක් හරගත්ත කන්දක තියෙන කෙහෙල් පඳුරක් වගේ අර කෙහෙල් කණේ බරට ගහ පිටින් ඇදගෙන වැටෙනවා. ඉතින් ඕකට කුණ්‍යක් ගහන්න දන්නේ නැත්නම් ඒ නියම වෙලාවේදී කෙහෙල් ගහ බිම වැටෙනාට පස්සේ ඇනෙන්නෙම කෙහෙල් කණම තමයි. ඉතින් මේ මනුස්සයා දක්ෂ කෙහෙල් ගොවියෙක් නෙවෙයි. එයා දැනගන්න ඕනේ මේ කෙහෙල් ගහේ බර එනකොට මෙයා වැටෙනවා. ඒ වෙලාවට අපි කරුවක් දෙන්න ඕනේ. ඒ කරුව දෙන්න දන්නේ නැත්නම් වැටිලා ඇනෙන්නෙම කෙහෙල් ගහමයි. ඒක නිසා මේකට සූදානම් ශරීරයක් තියෙනවනම් අරමුණක හිත පීට හිටියට පස්සේ අරමුණත් එක්ක ඇසුරු කරනකොට ඒකට තියෙන සාමාන්‍ය සිංහල වචනෙන් කියන්නේ අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්නකොට මෙන්න මේ විදිහේ හේබාන ගතියක්, නීරස ගතියක්, ඒකාරකාර ගතියක්, හිත හැංගෙන ගතියක් හිමීට ක්‍රියාත්මක වෙනවා. මේක හීනූලෙන් වැඩ කරන්නේ. ඉතින් යෝගාචර පළවෙනි දවසේ අහුවෙනවා ඒකට කිසිම දඬුවමක් දෙන්නත් තරකයි. වැරද්දකුත් නැහැ. එයාට කියලා දෙන්න ඕන දැන් පුතේ වැඩේ හරි ප්‍රතිපදාවේ යනවා. උඹ ඕක වැරද්දක් විදියට බාර ගන්න එපා. ඕකේ එන හැටි බලාපන්. ඕකේ එන හැටි බලන්නම්. උඹ මෙතෙක්කල් භාවනා කරපු අරමුණට එන්නේ එන්නේ එන්නේ මොකද වෙන්නේ? තවල් මං උත්සාහ කරා කීප දිනෙක පුළුවන් තරම් මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්න ඒ හැම කෙනෙක්ම ආඩියෝ වගේ කවදාකවත් කැමති නැහැ තමන්ගේ අත්දැකීමක් දෙන්න. ඒගොල්ලෝ අනුන්ගෙන් තැම්බෙන බතෙන් කණ්ඩ හදනවා මිසක තමන්ගේ අහුරක් දාන්න කැමති නැහැ. ආණ්ඩියෝන්ගේ කැඳැලිය කරන කතාව අහලා තියෙනවනේ. තමන්ගේ අත්දැකීම දාන්න කැමති නැහැ. කට්ටිය දැම්මට පස්සේ මාටත් හම්බ වෙනවා කැඳ. ඉතින් ඔක්කොම ලබලා හිටුවා එක එකක් අහල් දාලා නැහැ. අන්තිමට වතුර විතරයි පැහෙන්නේ. යෝගී ආණ්ඩි මේ යෝගාවචරය කියලා කියන්නේ භාවනාදී හරි අමාරුයි අත්දැකීමක් එළියට ගන්න. හාල් ඇටයක් දාන්න. මොකද්ද කියන්න තියෙන්නේ? ඒ විදිහට පළවෙනි වතාවට මේ වේදේ එන දිනේ කරාට කියනවා ආස්වාස වේලාවේදී ආස්වාසය කියලා වෙන දෙයක් නෙවෙයි කියලා නම් අඬ ගන්නයි කිය. ආස්වාසයට ආස්වාසය කියපන්. ප්‍රස්වාසයට ප්‍රස්වාසය කියන්නේ. ඒක ලියලා චීන කන්නඩියක් දාලා බලනද ප්‍රස්වාසයෙන් ආස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා. එතකොට යාට කියන්න පුළුවන් මේ ආස්වාසයේ මේ මේ සුවිශේෂ ලක්ෂණ තියෙනවා, පච්චත්ත ලක්ෂණ තියෙනවා, පෞද්ගලික ලක්ෂණ තියෙනවා, ස්වභාව ලක්ෂණ තියෙනවා, ප්‍රස්වාසයේ මේක තියෙනවා. ආස්වාසේ නැති ලකුණු පච්චත්ත ලක්ෂණ පෞද්ගල ලක්ෂණ බලනකොට හිත පුදුම උනන්දුවකට එනවනේ පුදුම කර්මන්නේ බවකට එනවනේ ඒක කෙලෙස් සහිත එකක් නෙවෙයි ඒක අපි දන්න ශිල්පයක් අපි දන්නවා බැත පාහිනකොට මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා ඉතින් අපි බැත එකතු කරලා පැත්තක දාලා කාටුව අරන් තියාගෙන පස්සේ පොළන්න පිට කාටුව විහිකොල දානවා ඒ ඒ පොළඹස් පෙළුවට පස්සේ බැත පෑස්සට පස්සේ ඉතින් බැත පාසල ආයෙත් එකතු කරලා දැම්මොත් එහෙම වැඩක් වෙන්නේ නැහැ නේ. නිසා භාවනා කරලා පස්සේ ද්විතිකම කෙලෙස අයින් කරලා දැන් බැත එකතු වෙනවා මේ ආස්වාස වේලාවේදී ආස්වාස වැටහිලි ඒක බොහොම ප්‍රවේශමෙන් අහුලලා වටින බෑග් එකට දාගන්න. ප්‍රස්වාස වේලාදී එක දාගන්න ඕනේ. කලවම් කරගන්න නැතුව. එහෙම ආස්වාද ප්‍රස්වාස දෙක වෙන්ගෙන් වශයෙන් මෙනෙහි කිරීම. එක මෙනෙහි කරලා පස්සේ වැටහෙන දේ දන්නවන්නම් දන්නවනම් පමණක් ආස්වාසෙන් ආස්වාසයට වෙනස්කම් දැකීම සඳහා යා දෙවෙනි පන්තියට සමත් වෙනවා. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනස්කම් දකින්න සමත් වෙනවා. අනිත් විදිහට ආස්වාසේ විපරිණාමයේ දකින්න එක්කනට විතරයි ආස්වාසේ දිගේ දිගින් දිගටම බල බල ඉන්නකොට මේ නිදිමත කියන එක හේතු වෙන හැටි දකින්න පුළුවන්. නිදිමත කියන එක ඇවිල්ලා Taman ආක්‍රමණය කරන හැටි දැක් ගන්න පුළුවන්. ඒක කියන්නේ ඒක භාවනා පොත්වල නැත්නම් උගන්වන්නේ යෝගාවචරය ඉඳගත්ත ගමන් සක්මණකින් කියමුකෝ නැත්නම් වෙන වැඩක් කළා ඉඳගත්ත ගමන් ආස්වාසි ගුරු උසුවට වැටෙනවා. ඒක බුදුරජාණන් වහන්සේක වචෙන් කියන දීගං ආසසන්තෝ දීගං අස්ස සාමිච්ච ප්‍රදානති කියලා කියලා හුස්ම ගන්නවා වගේ කුරුසු හුස්ම ගන්න. නමුත් අරමුණකට මූණට මූණ දාලා එකට ඉන්නකොට අර හුස්මේ භෞතික වශයෙන් කායික වශයෙන්මුත් අවශ්‍යතාවය අඩු වෙනවා. ඒ නිසා හුස්ම කෙටි වෙන්න පටන් ගන්න. දැන් යෝගාවචරය දන්නවනම් දැන් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන එක විතරක් නෙවෙයි. ආස්වාසෙන් ආස්වාසයටත් එන්න එන්න කිටි වේගන යනවා කියන එක දකින්ද ආස්වාස ප්‍රසවාසය කියන අර ගොරෝසු අභ්‍යාසය කරලා තියෙනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රසවාසය සියුම් වෙනකොට දැනගන්නවා තව ටික වෙලාවකින් නිදිමතේ. තව ටික වෙලාවකින් හිත හැංගෙනවා. එතකොට වෙන්නේ මොකද අර මෙතෙක් කරගෙන ආපු සීල සම්පත්තියත් ඉවරයි සමාධි සම්පත්තියත් ඉවරයි බුදු වෙන්න කියලා හිතන බාඩි වුණාට මොකද බුදියන එකයි හිතේ. ඔන්න නඩු. නමුත් මේක කාටවත් වෙන එකක්. ගැටේ හරියට ලියාගෙන ගියා නම් අවශ්‍ය කරලා තියෙන සතිය අඛණ්ඩ බව. සතිය අඛණ්ඩ බව අපි ඉස්සලා කෙරුවේ සති මාත්‍රාව පුරුදු කරන එකයි. සති මාත්‍රාව ගැන අතනින් මෙතනින් අපි ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවා ආස්වාසය දන්නවා ප්‍රසආය දන්නවා. දැන් අල්ලාගත්ත සතිය නූලත් දිගේ ඇදගෙන යනවා වගේ සතියේ අඛණ්ඩ භාවය පවත්වාගෙන යනවායි කියන එක සතිය මාත්‍රාව වගේ නෙවෙයි. බයිසිකලයකට නැගලා කවුරු හරි අල්ලන්නේ නැතුව ඉන්න වෙලාවේදී චිත්තක්ෂණයක් කකුල් දෙක බියන්නේ නැත් බිම තියන්නේ නැතුව සම්බර කරනවා කියන එක එකක්. ඊට පස්සේ මේ චිත්තක්ෂණ දිගට අරගෙන යන එක සෑහෙන වේගයකින් කවුරුත් අල්ලන්නේ නැතුව බයිසිකලයක පැදලා Java කවා ගන්නවා කියන එක වේග කවා ගන්නවා කියන එක වෙන එකක්. ඉතින් මෙතන ಗುಣ දෙකක් අවශ්‍යයි. එක අතනින් මෙතනින් සතිය පිහිටවන එකට. ඊට පස්සේ පිහිටව සතිය අඛණ්ඩව ගෙනියන එක. ගෙන යන කෙනාට පමණයි ওই අවිද්‍යා ව්‍යාපාද කියන එක බල බිඳීම වෙන්නේ දුර්වල කිරීමක් තියෙනවා. එතකොට හිමීන් සීරුවේ නිතිමත් ඇවිල්ලා කරටත් දාගන්න. ඉතින් මේකේ බලමෙදීමත් සමග නිතිමත් ඇවිල්ලා කරටත් දා ගැනීම සාමාන්‍ය සති මාත්‍රාවේ කෘත්‍යයක් නෙමේ අඛණ්ඩ සතියේ සතිපට්ඨානයේ සුපතිත්ථිත සතිය කෘත්‍යයක්. ඒ සුපතිත්ථිත සතිය නැතුව නෙමෙයි තියෙන්නේ. අපේ ජීන කම්මැලිකම, බුබ්බඩකම මේ වැඩේට සැදී පැහැදී නැතිකම. ඒ නිසා අපි සති මාත්‍රාව ආවට පස්සේ බලාපොරොත්තු වෙන ලොකු දේවල් වෙයි කියලා. නමුත් චිත්ත විසුද්ධිය කියන්නේ සති මාත්‍රාව විතරක් නෙමෙයි. අභිජ්ජා ව්‍යාපාද නැති කරාට පස්සේ මේ නිදිමත එන්න ඉඩ තියෙනවා කියලා ලෑස්තිලා යන්න අපි කොච්චරක් ආස්වාද ප්‍රසවාසය ගැන අලගිය මුලගිය ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න ඕනද මම නැවතත් කියනවා එසේ බැලීමෙන් අපිට කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් නැහැ. ඒ නිසා කෙලෙස් සහිත හිතයකට කැමති නැහැ. අසත්පුරුෂ හිතයකට කැමති නැහැ. මාරපාක්ෂික හිතයකට කැමති නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගන්න මේ කෙලෙස් තරණක් තියෙන මාර මාර යුද්ධයක් තියෙන්නේ. ලෑස්තිලා යන්න ඕනේ බුදුහාමුදුරුත් එක්ක ඉන්න නම් කුසල්පත්තේ ඉන්න නම් චිත්ත සම්පත්තියක් කරගන්න ඕනේ නම් මේ බුදුහාමුදුරු අඳුල්ලා දීපු මේ මූල කර්මස්ථානයේ ආනපානෝ පිම්බීමෑ කිලිම පරියන්කේ එදිනදා ජීවිතයේදී අපි හිතමතා කරන වැඩි ශක්මනේදී නම් මේ වම දකුණ ඒක දිහා හිත යාලු කරගත්තට විතරක් මදි ඒ යාලුව අත්‍යන්තව උත්සන්නව ආසන්නව පවත්වන ගමන් ඒක හරිද කියලා බලන්න Tamanට වැඩි භාවනා කරපු එක්කිනෝට කියන්න ඕන. ඒකට අපි කියනවා සාකච්ඡාව කියලා. අන්නේ සාකච්ඡාවේ තමයි Tamanට තේරුම් ගන්නේ මේ චිත්ත සමාධිය කියන එක සුපර් මාකට් එකේ ගන්න තියෙන එකක් නෙවෙයි. චිත්ත සමාධිය කියලා කියන්නේ චිත්ත විපatti අනිත් පැත්ත. උඹ මෝඩ වුණොත්, අමන වුණොත් කෙලිම චිත්ත විපත්තියට වැටෙනවා. හරියට පට වේලා ගත්තොත් චිත්ත සමාධියට යනවා. මේ දෙක මැද අතරමැද සම්දිස්ථානයක් නැහැ. එක්ක අපාය එක්ක නිවන. හැම චිත්තක්ෂණයම මෙච්චරයි. ඒ නිසා අපි ක්ෂණ සම්පත්තියට හිත දාගන්නවද ක්ෂණ විපත්තියට දාගන්නවද කියන එක අපි මේ බණ අහන්න කලින් භාවනා කරන්න කලින් අලකොල මීනකොල දන්නේ නැති මීහරක් වගේ දැන් ඕන් තේරෙන පටන් අර ගන්නවා එකම චිත්තක්ෂණයක්වත් නැහැ මේ ගොඩ ගැහිල්ල හරහා තමයි ඉස්සරහ තීන්දුව වෙන්නේ ඒක නිසා ඔක්කොම එකසරේ දොඩම් ගොඩ බදාගත්තා වගේ අල්ලන්න බෑ චිත්තක්ෂණ එක එක අහිඳලා දාගන්නේ මේ පැත්තට ගොඩ බදා ගන්න කිව්ව කාටවත් කරන්න බෑ. ඒ නිසා බලන්න ඕනේ පුළුවන් තරම් හිත අරමුණේ පවත්තන ගමන් ඒකට සාක්ෂිය වශයෙන් අරමුණේ සුවිශේෂී ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති, භාව, සටහන්, ආකාර භෞතික විද්‍යාව ඉගෙන ගන්නා වගේ අහුලන්න පුළුවන් නම් අහුලව වගේ මේ කාටර ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඉතින් ඒක භාවනායේ 50ක් ඉවරයි කියලා තමයි ඔය කඳුබඩ ප්‍රේමසිරි සාංශ මට කිව්වේ. හරියට මේක අහුලන්න පුළුවන් නම් අහුලක් කියන්න පුළුවන්. ඊටු ටික කියලා දෙනවා කියන එක හරීම සරල වැඩක්. මම මේ භාවනා වුණාට වැඩිය සරලකරන දෙහිසිකරන කියන එක නෙවෙයි. මෙතෙන්ද යන්න තියෙන අමාරුව අපපටිපත්‍ය අවිද්‍යාව නෙවෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. වරදොල තේරුම් ගන්න තියෙන්නේ. ශාසනය කියලා වර්ධන තේරුම් ගන්න තියෙන්නේ භාවනා කරනවා කියලා බැලිය යුත්තේ මේකයි භාවනා කළ කමඨාන් සුද්ධකට කිය යුත්තේ මේකයි කියලා කොච්චර කිව්වත් ඒ කනට ඇහෙන්නේ මොකද අපේ හිත පිටිලා. අපි ගෙදරින් එනකොට ගෙනාවු මොනවදෝ ප්‍රශ්න වගේකින් පිටිලා. ඒ නිසා ඒක ඔක්කොම අයින් කරලා මේක අල්ලගත්තොත් නා කියන්න වැඩි ලේසි මේ වැඩේ පොඩි අයට. ටිකක් කට්ටේ නාකි වැඩි. හැබැයි කොයි වෙලාවක හරි කොයි නාකේ හරි ගන්න කොයි නාකෙච්ච හරි ගන්න මේක ඉගෙන ගත්ත ගමන් තිරියන් වෙනවා මේක ඉගෙන ගත්ත ගමන් තිරියන් වෙනවා බුද්ධම සෙල්ලක්කාරකමකට එනවා ඒක මම හොඳටම දන්න නිසා මම මෙච්චර මේ দাঁඩිය දාගෙන කතා කරන්නේ. අහක යන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙ හැරෙනවද කියන එක නාටටවත් කියන්න බෑ. කොයි වෙලාවෙ මේ සම්මා සංකප්පේ එනවද මිච්ඡා සංකප්පෙට යනවද? අරමුණ එනකොට ඒක දිහා බැලලා විස්තර කියන වෙනුවට අල්ලපු gedara කතාවල් අනම්මනම් නරිය බැලලායි කතා කියනවද කියන එක තරහ වෙන්න නරකයි. මොකද කොයි වෙලාවෙ වෙනවද දන්නේ නැහැ. අපිට තියෙන පුළුවන් තරයකට නැවත නැවතත් පුළුවන් තරම් උදව් දීලා, සාක්ෂි දීලා එයාගේ ආකල්ප සම්පත්තිය වෙනස් කරගත්තොත් චිත්ත සම්පත්තිය කියන එක ඉච්චර අමාරු එකක් නෑ. ඒක නිසයි සරුවචන් වහන්සේ මේක මානවයාට කිසි පැකිලීමක් නැතුව ඉදිරිපත් කළේ. තමන්ගේ සුභසිද්ධිය කැමැති එක්කනට ඕන වෙලාවක ගිනාපු ඔලොමොට්ටලකම් පාවා දීලා මේ සරල පුංචි වැඩේ. තරල නෑ ඇත්තටම ගැඹුරුයි. නමුත් මේ වැඩේට හිතව දාන්න පුළුවන් නම් අසීමිත සම්පත්තියක් ඇති වෙනවා. ඒ නිසා සීලම දෙනා මතක තියාගන්න ඕනේ අපි මෙතෙක් කල ඉගෙනගත්ත ධර්මයක් තියෙනවා. අපි මෙතෙක් කල භාවනා කරලා ගත්ත යම් අත්දැකීමක් තියෙනවා. අපි ළඟ යම් ලෞකික ඥානයක් තියෙනවා. ඒ සියල්ලටම සියල්ලන් දෙන ප්‍රධානම අභියෝගය තමයි මේ වර්තමාන මොහොතට හිත ගැනීම. ඒ විතරක් නෙවෙයි වර්තමාන මොහොතේ හිත ගත්තට පස්සේ අත්දකින්නේ මොනවද? මොකක්ද ඒකට තියෙන සාක්කිය? ඒක වෙන කෙනෙකුට ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් ද කියලා. ඕන දෙයක් කෙරුවොත් අපි එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා විශාල සාසනික මෙහෙවරක් සිද්ධ කරනවා. ඉතින් සියලු දෙනාට අද දවසේ ධර්මදේශනාව එවැනි මෙහෙවරක් කිරීම සඳහා ධෛර්යය, ශක්තිය පිණිස, සතිය පිණිස, සමාධිය පිණිස, ප්‍රඥාව පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්මදේශනාව මෙතනින් නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.